හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2018 ඔක්තෝබර් මාසයේ 21 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 2:00මාරට සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට සම්බන්ධ වෙන ධර්ම දේශනාව සහ සාකච්ඡාවටයි අපි ආරම්භ වෙන්නේ. සවනට සිසිලස යුරෝපා කල්‍යාණ මිත්‍රයන් සමග එකතු වෙලා ඒ වගේම ලෝකවාසී අනිකුත් කල්‍යාණ මිත්‍රයන් සමග එකතු වෙන අවස්ථාව අද අපි කරේ ඉතාමත්ම අනුකම්පාවෙන් නවසීලන්තයේ සිට අපට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඩ දිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා.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 වේවා අනන්ත පරිමාණ ගුණ ඇති සංඝ රත්නයට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත අපරිමාණ ගුණානුභව බලයෙන්ොත් එක මොහතකට හෝ තුනුරුවන් සිහි ගුණ සිහිපත් කර වන්දනා කර ගැනීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ොත් අපේ මේ ලෝකවාසී පින්වතුන් අසාගෙන සිටිනා වූ මේ පින්වතුන් මේ මොහොත දක්වාම සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ොත් අද මේ දහම් වැඩසටහන ඔස්සේ දහම් වැඩසටහන තුළින් ධර්ම දේශනා සාකච්ඡාව තුළින් අපි මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ දහම් කරුණු ටික ඊ타මත්ම හොඳින් පැහැදිලිව පිරිසිදුව හැම දිනාටම තේරුම් ගන්නට ලැබේවා වැටහේවා අවබෝධ වේවා කිසිම ආකූල ව්‍යාකූල තත්වයකින් තොරව නීවරණ ධර්මයන්ගෙන් හිතට පදදීමක් ඇති කරගන්නේ නැතුව ඍජුසිතින් නිකලෙස් සිතින් මේ ධර්ම කොටාසේ අසාගෙන මේ ධර්මයේ දේශනා කොට වදාලා වූ තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාව උපදවාගෙන ඒ ධර්මයේ කෙරෙහි සද්ධාව උපදවාගෙන ධර්මයේ රැකපු පිළිවෙත් මාර්ගයේ ගමන් කරපු සංඝරත්නයේ කෙරෙහි සද්ධාව උපදවාගෙන කර්මයේ කර්මඵලයේ දැඩි කොට විශ්වාසය හදාගෙන අකුසලයෙන් දුරු වී කුසලයෙන් වැඩි පාරමී ගුණ පුරාගෙන නිවනින් සැනසෙන්න ලැබේවා නිවන් පිණස මේ උතුම් ප්‍රතිපදාවක් වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අද මේ පින්වතුන්ට මම සූත්‍ර දේශනාවකුත් එක්ක තවත් අතිරේක ධර්ම කරුණු ටිකකුත් මේ පින්වතුන්ට මතක් කරන්ට සමහර ඒවා ගිහි පින්වතුන්ට අදාළයි සමහර ඒවා පැවිදි ස්වාමින් වහන්සේලාට අදාළයි සමහර ඒවා දෙපක්ෂයටම අදාළයි. නිතර කියවෙන්නේ නැති ධර්ම පරාසයක් යයි හිතාගෙන තමයි මම මේ පින්වතුන්ට මේ ටික මේ වෙලාවේදී මතක් කරන්නේ. අහලා තිබෙනවා නම් ඒ සුබෝධි පිණිස හේතු වෙනවා. අසා නැත්තම් ඒක අලුත් ඇසීමක් ධර්මයට හිත යෙදීමක් වෙනවා. ඒ නිසා මේ පින්වුතුන්ට මේ කරුණ ටික ඉතාමත් වැදගත් වෙනවා. <clears throat> සූත්‍ර කොටාසයක් මම එකතු කරගත්තා මේ පින්වත්තුන්ගේ ධර්ම අවබෝධයේ පිණිස හැම කෙනාම ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඒ වගේම හොඳ හිතින් අහන්ද ඊට පසු අවස්ථාවකදී අපි ධර්ම සාකච්ඡා වාරයක් පැවතුනොත් වියංකසි අපහැදිලි තැනක් වේ නම් ඒ කොටස කියලා දෙන්න පුළුවන් වෙනවා. එක අවස්ථාවක අපේ අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා අතර හිටපු වැඩ හිටපු ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමකට සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව මේ වෙලාවේදී මේ පින්වත්තුන්ට මතක් කරගන්න. ලෞතර බුදුරජාණන් වහන්සේට විශේෂිත ශ්‍රාවකයන් වහන්සේලා 89ක් වැඩ හිටපු බව අපි ධර්මයෙන් අහලා තිබෙනවා. ඒකනේ කියනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියලා. ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇරුණකොට අනිත් අය ශ්‍රාවකයෝ නොවෙනවා නෙවෙයි. ශ්‍රාවකයෝ තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී උන්වහන්සේගේ ශ්‍රීමුකයෙන් විවරණක් ලබාගෙන ඒ වගේම තනතුරුත් දරාගෙන තරතුරුත් ලබාගෙන විශේෂිත ඥාන ශක්ති, 이르දි ශක්ති, 이르දි බල, විශේෂිත පුණ්‍ය විපාක වින්දනයක් එක්ක කුසල විපාක වින්දනයක් එක්ක කුසල විපාක වින්දනයේ ලෝකයට පෙන්눔 කිරීමක් සමග පහළ වෙච්ච විශේෂිත ගුණ ඇති ශ්‍රාවකයන් වහන්සේලා 89ක් වැඩ ඉඳලා තිබෙනවා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා 89න් එක ස්වාමින් වහන්සේ නමකට මේ කාරණේ සම්බන්ධයි. අපේ මේ පින්වුතුන් අහලා ඇති පින්ඩෝල කියලා හිටියා භාරද්වාජ බ්‍රාහ්මණ පමුලෙන් පවිදි වෙච්ච ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. මේ බ්‍රාහ්මණ වංශිකයන්ගේ තිබෙනවා එක එක මේ પરම්පරාවක්. මොග්ගල්ලාන බ්‍රාහ්මණ පෞල් પરම්පරාවක්. කාශ්‍යප මොග්ගල් මේ කියන්නේ බ්‍රාහ්මණ පෞල් પરම්පරාවක්. ඊළඟට භාරද්වාජ කියන්නේ තවත් බ්‍රාහ්මණ පෞල් પરම්පරාවක්. වාසෙත් ඔය වගේ තිබෙනවා බ්‍රාහ්මණ පෞල්වල පරපුරවල්. මේ භාරද්වාජ කියනා වූ බ්‍රාහ්මණ පෞල් પરම්පරාවේ හිටියා එක්තරා බ්‍රාහ්මණ තුමෙක්. එතුමා මේ සල්ලි මිල මුදල් ඉඩ කඩන් එහෙම තිබුණා. ඉතින් ඒ ගිහි කාලේ ඒ සල්ලි මිල මුදල් ඉඩ කඩන් ආදී දේවල් ක්‍රමානුකූලව යම් යම් හේතු කාරණා නිසා පිරිහිලා නැති වෙලා අඩු වෙලා ගියා. ඉතින් අවසානයේදී පරිචින්න භෝග වූ බ්‍රාහ්මණයෙක් වුණා. පරිචින්න භෝග බ්‍රාහ්මණයා කියලා කියන්නේ ධනෙ දීපල නැති වෙලා ගියා වූ දුප්පත් වුණා වූ මේ බ්‍රාහ්මණයෙක්. ඉතින් මෙතුමා කෑම බීමාදි දේවල් උනත් මේ හොයාගත්තේ හරි අමාරුවකින්. දවසක් මේ බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මේ තථාගතයන් වහන්සේගේ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරිම ලෙහසියෙන් පහසුවෙන් දවසට අවශ්‍ය කරන්නා වූ පින්ඩපාතයේ ටික ලබාගෙන කෑම බීමට ලබාගෙන බොහෝම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. ඉතින් බොහොම කෑම බීමත් ලොකුවට හම්බ වෙනවා කියලා ඉතින් මමත් ඒ වගේ ඔය භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක ඒ පැත්තට ගිහිල්ලා මහාන වුණොත් වික්ෂු සංඝයාට ඇතුළත් වුණොත් මටත් ලාභ සත්කාර ආදී දේවල් ලබා ගන්නට පුළුවන් කියන හිතක් පහළ වුණා. එහෙම හිතක් පහළ වෙලා වික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා දැන් මේ භාරද්වාජ කියනා වූ මේ බ්‍රාහ්මණතුමා පැවිදි වෙනවා. මෙහෙම පැවිදුණාට පස්සේ මේ තුමා මේ දැන් හාමුදුරුව කෙනෙක්. ස්වාමින් වහන්සේ නමක්. ඉතින් අර බ්‍රාහ්මණතුමා පැවිදි වෙලා පැවිදි හාමුදුරුව කෙනෙක් හැටියට ලොකු පාත්‍රයක් අරගෙන ඒ වගේම ලොකු තවිකයක් අරගෙන පින්ඩපාතේ වඩිනවා. ගිහිල්ලා පින්ඩපාතේ ලොකු පාත්‍රයක කිරෙන්න කැඳාදි දේවල් ලැබුණයින් පස්සේ වළඳනවා. ඒ වගේම යම්කිසි දෙයක් වෙනත් ආහාර වර්ගයක් පාත්‍රයේ පිරෙන්න ලැබුණොත් ඒක වළඳනවා. ඒ වගේම බතක් මාළුවක් පින්නක් වැඩියෙන් හම්බ වුණොත් ඒක වළඳනවා. ඉතින් ගොඩාක් ගොඩාක් මේවා පාත්‍රය තවිකය ලොකුවට හදාගෙන කියාගෙන ඉතින් මේ හාමුදුරුව මේ විදිහට වළඳන පින්ඩ පාත යන අනිත් එක මේ හාමුදුරුව මහාන මේ කෙනා මහාන උනේ නිවන් දැකීමේ පරමාර්ථයක් එහෙම තදබල විදිහට ඇතුව නෙවෙයි ලාභ සත්කාර දිහා බලාගෙන කීර්තිය ප්‍රශංසාවක් දිහා බලාගෙන ඒ වාගේම ලෙහෙසියෙන් ජීවිතේ ගත කරන්න පුළුවන් කියන අදහසක් ඇතුව විශේෂයෙන්ම පින්ඩයට ලොල් වෙලා පින්දේට ලෝභ කරලා පින්ඩපාතේට ලෝභ කරලා තමයි මහාන උනේ මේ භාරද්වාජ බ්‍රාහ්මණතුමා. ඒ වගේම තමයි ඒ පාත්‍රය පාවිච්චි කිරීම විශේෂයෙන්ම පින්ඩපාතේ සඳහා. ගෙනල්ලා පාත්‍රයේ ඇඳ අටින් තියෙනකොටම නිකන් සද්දයක් එක තමයි තියන්නේ. නිකන් බෙලෙක්කයක් භාජනයක් ටින් එකක් තියෙනවා වගේ. ගන්න කොටත් නිකන් පාත්‍රයේ ඇදලා කියලා තමයි ගන්න. ගෙනියන කොටත් නිකන් හප්පගෙන වද්දාගෙන තමයි ගෙනියන්නේ. කෑම භාජනී වගේ. හැබැයි ඕකට පාත්‍රයක් පාවිච්චි කරනකොට බුදුරජාණන් වහන්සේ ගොඩාක් නීති රෙගුලාසි පළවලා තිබෙනවා ඔය පිඟානයක් කෝපයක් පාවිච්චි කරනවා වගේ නෙවෙයි මේ පාත්‍රයට පුදුම ගෞරවයක් ඒ වගේම පුදුම විදිහේ ආරක්ෂාවක් පරිස්සමක් තියෙන්න පාත්‍රයේ සම්බන්ධයෙන් ගොඩාක් නීති රෙගුලාසි තිබෙනවා. පිඟානේට ඕක නැහැ. ඉතින් මේ මේ හාමුදුරුව පාත්‍රයේ තියන්නෙත්, ගන්නෙත්, අදින්නෙත්, ගෙනියන්නෙත් නිකන් නොමනා විදිහටයි සද්දයක් ඒ වගේම ඇදීමක් කරන්නේ. ඉතින් මේක වරින් වර භික්ෂුන් වහන්සේලාත් ඔය බුදුරජාණන් වහන්සේට මේ මතක් කරා. ඉතින් ඒ වගේම තමයි ඔය ශික්ෂාපද වුණත් ඔය කරුණාකාරණා එක්ක පැනෙවුවා. අද අපිට වුණත් පාත්‍රයක් පරිහරණය කරනකොට ඒකට පුදුම විදිහේ ගෞරවයක් එක්ක පරිස්සමක් එක්ක කරන්න ඕනේ. ඒක සීලයක්. පාත්‍රයට බැඳිච්ච සීලයක් තිබෙනවා. ඕක දානේ වළඳන වැඩේ විතරක් නෙවෙයි. ඔකට බැඳිච්ච සීලයක් තිබෙනවා. අල්ලන විදිහක් තිබෙනවා. තියෙන තනක් තිබෙනවා. නොතියන තනක් තිබෙනවා. තියෙන විදිහක් තිබෙනවා. හරි ගොඩක් තිබෙනවා. සිහිය මුල් කරගෙන ඒ වගේම සිහිය ප්‍රධාන කරගෙන සිහිය ශික්ෂාපදයකුත් එක්ක බන්ධනය කරලා අදි සීලයට ඒ ශික්ෂා ටික ඔක්කොම සම්බන්ධ කරලා ඒ විදිහට තමයි ඔය පාත්‍රේ පාවිච්චි කරන්න ඕනේ වෙන්නේ. නමුත් මේ හාමුදුරුවෝ ඒ තරම් ඒක ගැන සලකන්නේ වැඩි සැකීමක් කරේ නැහැ. මහාන උනේ පින්දේට ලෝභ කරලා පින්දපාතේට ගිජු වෙලා කීර්තිය ප්‍රශංසාවට ලෝභ කරලා ඒක නිසා මේ හාමුදුරන්ට පින්දේට ලොල් වෙච්ච නිසා පින්දෝල කියලා නමක් හැදුවා. ඒ නිසා පින්දෝල භාරද්වාජ හාමුදුරුවෝ කියන නමින් තමයි මාංශ හිටියේ. ලෝතර බුදුරජාණන් වහන්සේ වරින් වර උන්වහන්සේට කර්මස්ථාන ලබා දීලා උන්වහන්සේගේ තිබෙන්නා වූ සංසාරයේ භාවිත ගුණ සලකලා සංසාරේ පුරුදු කරලා තිබෙන්නා වූ භාවිත ගුණ භාවිත ඉන්ද්‍රිය පුරුදු භාවිත පාරමී ධර්ම සලකලා බලලා බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා. ඉන්ද්‍රිය භාවනාව කියලා දෙනවා. ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි භාවනාවක් හැටියට කරන හැටි කියලා දෙනවා. ඉතින් අවසානයේදී මේ ස්වාමින් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව ආශ්‍රයෙන් තමයි මේ ඉන්ද්‍රිය භාවනාව ආශ්‍රයෙන් තමයි ධර්මාවබෝධය කරගන්නේ. උන්වහන්සේ අවසානයේදී රහත් භාවයටපත් වෙනවා මේ ඉන්ද්‍රිය භාවනාව වඩලා. දැන් ඔය ඔය ස්වාමින් වහන්සේ තමයි මේ ඔය ස්වාමින් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච පින්දෝල භාරද්වාජ ස්වාමින් වහන්සේගේ ජීවිතයේ අත්විඳපු යම්කිසි සිද්ධියක් තමයි අපිට අද මේ ධර්ම දේශනාව තුළින් අපේ ජීවිතයට එක්කාසු කරගන්නට වෙලා තිබෙනවා. දැන් මේ ස්වාමින් වහන්සේ එක එක දවසක් එක්තරා කාලයක උන්වහන්සේට වඩින්න සිද්ධ වුණා මේ මේ උන්වහන්සේ වැඩ හිටියා මේ කොසඹ නුවර. කොසම්බි. කොසම්බි කියන්නේ අද කාලේ මේ සවැත් නුවර කිට්ටුව සවැත් නුවරින් යන්න ඕනේ. ඉස්සර නම් හොයාගන්න අද කාලේ ගියාන් පස්සේ කොසඹෑ නුවරටත් ගිහිල්ලා එනවා. එහි තිබුණා ගෝසිතාරාමයේ කියලා විහාරස්ථානයක් ඔය උදේනි කියන රජුරුවන්ගේ රාජ රාජ්‍යයේ මේ බුදුරජාන් වහන්සේට පූජා කළා. ගෝසිතාරාමය. ඔය කොසඹෑ නුවර තමයි අර වික්ෂුන් වහන්සේලාගේ මත බීදයක් එහෙම හැදුනේ රණ්ඩුවක් හැදුනේ කොසබෑ වික්ෂුන් වහන්සේලා. එහි ഘോഷිතාරාමේ දැන් මේ පින්දෝල බහරද්වාජ ස්වාමින් වහන්සේ වැඩ ඉන්නවා. එක දවසක් මේ ඒ රජ්ජුරුවෝ ඒ කියන්නේ උදේන රජ්ජුරුවෝ මේ හාමුදුරුවෝ මේ හම්බ වෙනවා. හැබැයි උදේන රජුරන්ට මේ ස්වාමින් වහන්සේ හමු වෙන්නේ අමුතු විදිහකටයි. මේ උදේන රජතුමා මේ හරියට මාන්නයි. ඉතින් මේ දවසක් මේ උදේනේ රජතුමා යනවා තමන්ගේ නාටිකාංගනාව තමන්ගේ ගීත නැටුම් ආදි කණ්ඩායමත් එක්ක එතුමාගේ තිබුණ මේ උයන. ඒ උයනට යනවා මේ දවල් කාලේ ගත කරන්න. ඉතින් මේ රජතුමා ඒ උයනට ගිහිල්ලා ඉතින් ඔය ඔය උදේනි රජුරුවන්ගේ ඔය තිබුණේ ඒ මාලිගාවේ තිබුණේ මාලිගාවේ හැම තියෙන ගංගාවක් අයිනේ. ඉතින් ඒක නිසා මේ ඒ උයනට අර ගංගාව අයිනේ තිබෙච්ච නිසා ඒකට කියනවා මේ උදපාන මේ උයන කියලා. උදගෙන වතුර තිබෙන්නා වතුර දර්ශනය වෙන ලස්සන උයනක්. ඉතින් ඒ ගංගාවක් ළඟ නිසා ඔයකේ හුළඟ එනවා තරමක් නේ සිසිලට. ඉන්දියාව කියලා කියන්නේ පායන කාලයේ එහෙම ටිකක් හරි තද උෂ්ණයක් තිබෙන රටක්. සීතල කාලට සීතල දැනෙනවා. ඉතින් මේ ගංගාවේ අයිනේ ඔය ගහක් යට වාඩිලා ඉන්නකොට ටිකක් අර වටපිටාවේ ගස් කොළන් සහ ගංගාවේ තිබෙන ජල සිසිලසත් එක්ක යම් සීතල හුළඟක් එනවා. ඔය හුළඟත් එක්ක නිකන් හිත සමාධි කරගන්න හරි පහසුවක් තිබෙනවා. ඒක නිසා ඔතේ ඔය ඒ රජතුමාගේ උයනටත් ඉතින් මේ මේ සමහර ශ්‍රමණයන් වහන්සේලාත් එනවා. රජතුමත් ඒක නිසා ඔය දවල් කාලයට ඔය උත්ින්ට යනවා. ගිහිල්ලා ටිකක් ඔය උයනේ ඉඳගෙනදලා ඒවා විවේක අරගෙන එනවා. දවසක් මේ මෙතුමා විශාල පිරිසක් එක්ක තමන්ගේ සේවක සේවිකාව නාටිකාංගනාවොත් එක්ක මේ උයනට යනවා. ඉතින් උයනට ගියාට පස්සේ රජසැප කියලා කියනවනේ ඉතින් අතට පයට සේවක සේවිකාව ඉන්නවා සම්බාහනය මසාජ් කරන්නට කට්ටිය ඉන්නවා. ඉතින් මේ අර උයනට ගිහිල්ලා අර Tamanට තිබෙන ආසනයේ ඇලවෙලා ඔය ඉන්නකොට හුලඟත් හොඳට වදිනකොට ඒ වාගේම Tamanගේ සේවකයෝ සේවිකාවෝ Tamanගේ පාදයේ පවා සම්බාහනය කරනකොට ඒ සැපටත් සනීපයටත් පරිසරයටත් එක්ක මේ රජතුමා දෙමින්ද යනවා හැබැයි රජතුමා මේ කරගෙන යනවා නාටක අංගනාව කියන්නේ ඔය මියුසික් කරන කට්ටිය නැටුම් ආදී දේවල් ඒගොල්ලොත් ඉතින් වරින් වර ඒ රජතුමාට ගැළපෙන විදිහේ ඒ ගීත ගායනා කිරීම ආදී නැටුම් සංදර්ශනයේ ඉතින් පෙන්නනවා මේ රජතුමාට අර වටපිටාවේ වටපිටාවේ තිබෙන හුළඟත් එක්ක ඒ වගේම ඒතුමා මේ ඔය ඊට ඉස්සෙල්ලා ඔය මේ මේ දවස් කීපයකට කලින් එතුමා බීලා තිබුණා මේ මොකක් හරි ඔය පාන වර්ගයක්. ඉතින් ඒවත් ඇඟට බලපාලා ඒ ටික වේලාවක් අරකේ ඇලවිලා ඉන්නකොට රජ්ජුරුවන්ට නිින්ද යනවා. නිින්ද ගියාට පස්සේ මේ නාටිකාංගනාව නැටුම් කණ්ඩායම මියුසික් කරන කට්ටිය කල්පනා කරනවා නිදාගෙන ඉන්න එක්කෙනාට මොන මියුසික්ද නිදාගත්ත එක්කෙනාට මොට මොන නැටුම්ද ගැයුම්ද අපිත් ඔන්නේ මේ නිස්සද්ද වෙමු කියලා අනිත් එක වැඩි සද්ද කරොත් එහෙම නිින්ද කැඩෙනවායි කියලා ඒගොල්ලොත් ඒක එක්ස්කියුස් එකක් හදාගෙන ඒ වැඩේ නවත්තලා දැන් ඒගොල්ලෝ වටපිටාවේ තියෙන දස්වල ගෙඩි අතු පාත් කරකට ඒවා කකා ඉතින් මේ ඒගොල්ලෝ හෙට්ට මෙහෙට්ට වුණා. ඉතින් කාන්තාවෝ තරුණ ළමයි ඉතින් හෙට්ට මෙහෙට්ට වුණාට පස්සේ මේ ඔය කාන්තාවෝ ටිකක් මේ කාන්තාවෝ ටික එහාට මෙහාට නම් පස්සේ මේ කාන්තාවන්ට දකින්ට ලැබෙනවා මේ ඒකේ ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. වාඩි වෙලා. මේ ස්වාමින් වහන්සේ ළඟට මේ කර්ත්‍ය ගිහිල්ලා ඉතින් ওই ප්‍රශ්නයක් දෙකක් අහලා ඒ ස්වාමින් වහන්සේ ඉතින් මේ ওই පින්දෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ තමයි උතන වැඩ හිටියේ. ඒ ස්වාමින් වහන්සේට පැහැදිලා ඒ ස්වාමින් වහන්සේට වැඳලා මේගොල්ලෝ ඉන්නකොට ඉතින් මේ උන්වහන්සේ පොඩි ඒ අයට ගැළපෙන විදිහේ ලෝභ කරන්න එපා ලෝකයේ තියෙන දේවල් වලට ඒවා සුදුසු නැහැ. ලෝභය අයින් කරන්න ඕනේ ඉරිසියාවම. ඉරිසියාව මාන්නේ තියා ගන්න හොඳ නැහැ. ඔය වගේ ඒ වෙලාවේ තමන් තමන් වහන්සේ සාමාන්‍ය පොදු ජීවිතයට ගැලපෙන සංවරය පිළිබඳව ඔන්න දේශනාවක් කරා. ඉතින් මේ පිරිස ඔක්කොම උන්වහන්සේගේ දේශනාව අහගෙන කියාගෙන දැන් ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔතන හිටියා මේ රජතුමාගේ පාදයේ සම්බාහනය කරමින් කාන්තාවක් හිටියා එයාට යාගන්න බැරි ඉතින් ඒ තැනැත්තිය මොකද කරේ? Tamanට අරගොල්ලොත් එක්ක යාගන්න බැරි වෙච්ච එක කාරණයක් කරගෙන ඉරිසියාවක් වගේ දෙයක් ඇති වෙලා හෝ මොකක් හෝ ඒවා ඇති වෙලා මේ රජතුමාව පාදයේ හොල්ලලා කීද්දුවා. ඒ කියන්නේ අවදි කරේ. අවදි කරලා බලනකොට මේ රජුරවන්ට වටේ හිටපු කට්ටිය පේන්න නෑ ළඟ. මේ කාන්තාවගෙන් අහනවා හිටපු කට්ටිය නාටිකාංගනාව නැටුම් කණ්ඩායම ගීත වාදනය කරන්නා වයි කොහෙටද උනේ? මේ හිටපු කට්ටිය කොහෙටද ගියේ මාව දාලා? ඒ කාන්තාව කියනවා මේ ශ්‍රමණයන් වහන්සේ නමක් ඇවිල්ලා ඉන්නවා මේ මේ උයනේ එහා පැත්තේ මේ අපි හිටපු කට්ටිය ගිහිල්ලා අන්න රජතුමාට සේවය කරන එක රජතුමාට නැටුම් දක්වන එක රජතුමාට ගීත ගායනා කරන එක ඒව ඔක්කොම නවත්තලා වාදන ඔක්කොම නවත්තලා අන්න අර ශ්‍රමණයන් වහන්සේ වට කරගෙන ඉන්නවයි කියන කතාව මේ කාන්තාව කියනවා බලන්න ඒක කියන්නේ නිකන් කේලමකා ස්වරූපේ මේක අහපු ගමන්ම රජතුමාට හරියට තරහ යනවා. ඒ කියන්නේ ඒ රජතුමාට තරහ ගස්සන කුපිත ගස්සන ආකාරයකින් තමයි මේ ප්‍රකාශන ටික ගිහිල්ලා තියෙන්නේ. එතකොට රජතුමාට තරහ ගිහිල්ලා හරියට තරහ ගිහිල්ලා රජතුමා කල්පනා කරනවා මම මම කිසිම වැදගැම්මකට නැති කෙනෙක් හැටියට සැලකලා ඒ වගේම වටිනාකමක් නැති කෙනෙකුට සැලක හැටියට සැලකලා මේ කොහෙවත් යන ශ්‍රමණයෙක් පිටිපස්සේ ගිහිල්ලා ඒ ශ්‍රමණයන් වහන්සේ වට කරගෙන ඉන්නවා මම මෙයාට හොඳ පාඩමක් හොඳ ඉගැන්වීමක් කරනවා කියලා මේ රජතුමා තරහයෙන් මේකට දෙයක් කරන්න දැන් සූදානම් වෙනවා. දැන් බලන්න මේ රජතුමා හොඳට නිදාගෙන හිටියේ. යම් කෙනෙක් නිදාගෙන ඉඳලා නැගිටිනකොට ඒ නිදි සැපත් එක්ක ඒ නිදි සැපත් එක්ක එයාගේ හිත ටිකක් නිවිච්ච සංසුන් වෙච්ච සංසිඳිච්ච සාන්ත ගතියකටපත් වෙනවා. ඕක හැම එක්කෙනාටම එහෙමයි. පොඩ්ඩක් නිදාගෙන ඉඳලා නැගිට්ටම ඒ වගේම විවේකයක් ගත්තම එහෙම නැත්නම් උදේ නැගිට්ටම හැම එක්කෙනාටම දැනෙන පොදු දෙයක්. මේ රජතුමා ටික වේලාවක් නිදාගෙනද අවදි වෙනකොට මේ අර නිවිච්ච හිතට සාන්ත වෙච්ච පිපාසය ඒ වගේම මහන්සිය සංසිඳිච්ච හිතට කනට වැදුනේ මහ විස අඟුරු වගේ කතාවක්. ඒ කියන්නේ කුපිත කරන වචන රාශියක් ලැබුණා. ඒකත් එක්ක තමයි මේ රජතුමාගේ අර හිත වෙනස් වී යන්නේ. ඕක ඒ රජතුමාට විතරක් නෙවෙයි අද කාලේ වුණත් එහෙමයි gedaraක කෙනෙක් නිදාගෙන ඉඳලා නැගිටිනකොට යම් කිසි තැනක සංසුන්ව ඉඳලා ගෙදරට එනකොට විවේකයක් අරගෙන ඒක නවත්තනකොට කනට වැටෙන දේවල් දර්ශනය වෙන දේවල් එක්ක අර විවේකයෙන් ලබාගත් සාන්තිය නිවිච්ච සංසුන් ගතිය සංසුන් මනස විනාශ වෙලා විකෘති වෙලා යන ඒක නිසා යම් කිසි කෙනෙකුගේ හිතට ලැබිච්ච සාන්තිය සැහැල්ලුව අපි වෙන වෙන විස බීජ දාලා කුපිත කරවලා ඒක නැති කරන්න හොඳ නැහැ. ඒක අකුසලයක් වෙනවා Tamanටත් එයාට. රජතුමා කොහොම හරි දැන් තරහා ගිහිල්ලා නැගිට්ටා. ඒ කියන්නේ නිදාගෙන ඉතල නැගිට්ට ගමන් තරහා මේ ආපු කාරණයක් රජතුමාට හිතෙනවා එන්න මෙහෙම. හිතක් පහළ වෙනවා. ශ්‍රමණයන් වහන්සේට කිසිම ගෞරවයක් නැහැ මෙතුමා. අර කාන්තාවන්ගේ ඒ ශ්‍රමණ ගෞරවය තිබෙනවා රජතුමාට එහෙම එකක් නෑ රජතුමා හිතුවා මං හොඳ පාඩමක් මෙයාට උගන්වන්නම් කියලා එතන තිබුණා මේ ගස්වල මේ දිවි කොටු ඒ කියන්නේ කූඹි අර තැඹිලි පාට දිවි කොටු රජතුමා හිතනවා මම මේ ශ්‍රමණයන්ට හොඳ පාඩමක් උගන්ට මේ දිමිගුඩු ටිකක් කඩලා ගිහිල්ලා මෙයාගේ ශරීරේ දානවා. එයාට ආයේ මේ වගේ දේවල් නොකරන්න කියලා. හාමුදුරුවෝ කතා කරලා නෙවෙයි එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ කතා කරලා නෙවෙයි ඒ කාන්තාව එතෙන්ට ගියේ. මේ රජතුමාට හිතෙන හැටි. රජතුමා මොකද කරේ? කැඩුවා ගිහිල්ලා හාමුදුරුවන්ගේ ඇඟට දාන්න දිලිගොටු කැඩුවා. දිලිගොටු කඩනකොට කඩන්න යනකොට මේවා ඇදගන්න බෑ. කඩාගන්න බෑ. ඒ වෙනුවට උනේ මොකද්ද? ගණ්ඩ යනකොට අර දිඹිගුරු ටික තමන්ගේ ඇඟට වැටුණා. ඇඟට වැටලා දිඹියෝ කන්න පටන් ගත්තා. දිඹියෝ දැන් අර රහතන් වහන්සේ නම රහත් ගුණ ඇති නිවිච්ච හිත ඇති නිවිච්ච సంతානයක් ඇති සසර දුකින් ඈතර වුණා වූ නිර්වාණ ධාතුව ඥානෙන් ස්පර්ශ කරලා වූ හොඳ උත්තරම ගුණ තිබෙන්නා වූ ස්වාමීන් වහන්සේ නමක් තමයි අර Tamanගේ උයනේ වැඩෙන්නේ. නමුත් එවැනි අදහසක් රහත් භාවයක් පිළිබඳව හැඟීමක් වැටහීමක් ශ්‍රමණ ගෞරවයක් ශ්‍රමණ ගුණයක් දැරීමක් ගරු කිරීමක් මේ රජතුමාට නැහැ මේ කවුද උදේන රජතුමා මේ රජතුමා හිතුවේ අර ශ්‍රමණයන් වහන්සේගේ ඇඟට දිඹුගුටු දම්මල කව්වල මම මෙතනින් පාඩමක් උගන්වනවා. හැබැයි ඒ කර්මය ඒ හිතපු දුෂ්ට හිත ඒ හිතන් කරන්න යන වැඩේ ඒ වෙලාවේ චේතනා මාත්‍රයෙන්ම තමන්ගේ පැත්තට කරකැවිලා තමන්ගේ පැත්තට කරකැවිලා ඇවිල්ලා රහතන් වහන්සේගේ ඇඟට දාන්න කඩන්ට යන ඒ දිබිගුරු ටික තමන්ගේ ඇඟට වැටුණා. රජතුමා ඒ දිවිගුටු දිවිය කාලා වේදනාව විඳිනවා දඟලනවා එක එක්කෙනා අයින් කරන්න ඊට පස්සේ ඕක දැකලා අර කාන්තාව ටික ඇවිල්ලා රජතුමාට රජතුමාගේ මේ ඇඟින් ගලවල ගලවල දාන ටික ඒගොල්ලොත් කරේ මොකද්ද රජතුමාට තරහ ගිය බව දැනගෙන වෙන රජවරු නම් වෙන රජවරු නම් ස්වාමින් වහන්සේ නමක් ශ්‍රමණයන් වහන්සේ නමක් දැක්කාම මුණ ගැහුණාම ගිහිල්ලා වන්දනා කරනවා নমස්කාර කරනවා බණක් අහනවා ප්‍රශ්නයක් නගනවා ඒ උනාට අපේ රජුරු අපේ නායකයා අපේ රජතුමා ඒ හාමුදුරුවන්ට ගිහිල්ලා දිඹුගුටු දාන්න කියලා අර රජ්ජුරුව අයින් කරන එක්කෙනත් හිමීට හිමීට රජ්ජුරුවන්ගේ ඇඟට අයින් කරලා දාන ස්වරූපයෙන්ම මේගොල්ලෝ රජ්ජුරුවන්ගේ ඇඟටම දැම්ම. රජ්ජුරුවන්ට නොදැනෙන්න. ඉතින් මෙහෙම එකක් කරා. හැබැයි ඒ රජ්ජුරුවන්ට ඒ වෙලාවේ මහා කර්මයක් විපාක දුන්නා එදින කරපු. ඉතින් මේ මේ රජතුමා රජතුමාට මේ මේ කාරණයක් ටිකක් ඒ වෙලාවේ දැනලා ගියා. ඒ වෙලාවේ හාව ස්වාමීන් වහන්සේ දුරදිම දැක්ක රජුරවන්ට තරහ ගිහිල්ලා. රජුරවන්ට හිතට කෝපයක් ඇවිල්ලා. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේ කරේ තමන් වහන්සේගේ 이르දී ආනුභාව බලයෙන් තමන් වහන්සේගේ 이르දීම උන්වහන්සේ අහසින්ම උන්වහන්සේ වැඩම කරා. අහසින්ම එහෙන් අයින් වෙලා උන්වහන්සේ වැඩම කරා. ඉතින් ස්වාමින් වහන්සේ වැඩම කරා දැන් මේ කාරණේ දැකලා දැනගෙන අර උයනේ පාලකයාට කතා කරනවා. පාලකයාට කතා කරලා අහනවා කවුද ඒ පැවිද්දා? කවුද ඒ ශ්‍රමණයා? කවුද ඒ උඩින් ගමන් කරපු කෙනා? වෙනත් දවස්වලටත් මේ හාමුදුරුවෝ මේ ශ්‍රමණයන් වහන්සේ මෙතෙන් තේනවාද? එහෙම එයාගෙන් ඇහුවට පස්සේ අතුව වරින් වර එනවා. එහෙමනම් තවත් දවසක ඔය ශ්‍රමණයන් වහන්සේ මෙහෙට ආවොත් කරුණාකර මට කියන්න. ඒ වෙලාවේ. ඕක අර උයන් පාලකයාට මතක් කරා. යම් පාලකයාත් ඉතින් නැවත වතාවක් හාමුදුරු එයි කියන බලාපොරොත්තුෙන් හිටියා. රජුරු ඉතින් ඊට පස්සේ අර දිබිගොටු කාගෙන ඒ කර්මයේ විපාක විඳලා ගියා. ටික දවසක් යනකොට දැන් මේ හාමුදුරුව නැවත වතාවක් අර උයනට වැඩම කරනවා. උයනට වැඩම කරාන් පස්සේ දකිනවා උයම් පල්ලා. උයම් පාලකයා ඉක්මනට ගිහලා රජුරවන්ට කියනවා. රජුරු ඒ වෙලාවෙම ඉතා ඉක්මනින්ම ඇමතිවරු කීප දෙනෙකුත් එක්කාසු කරගෙන දැන් මේ Tamanගේ අර උදපාන කියන උයනට වෙලා වැඩ ඉන්න අර පින්ඩෝල භාරද්වජ ස්වාමින් වහන්සේ වැහැ දකින්න යනවා. දැන් මේ යන්නේ දෙවෙනි වතාවේ. පළවෙනි වතාවේ කිසිම වචන ගනුදෙනුවක් කරගන්න බැරි වුණා. පින්ඩෝල බහරද්දාජ ස්වාමීන් වහන්සේ අහසින්ම වැඩම කරා. දැන් මේ වෙලාවේ මේ රජතුමා දෙවෙනි වතාවේ ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සමග කතාවක් කරා. ඉතින් කතාව ඉතින් තොරතුරු ටිකක් අර ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දේවල් වැඩි අවුස්සා හාරවුස්සා ගන්නේ නැතුව ඉන්න තැන සතුට සාමීකී ආදි දේවල් කතා කරලා ඉතින් ඒ ස්වාමින් වහන්සේ එක දැන් මේ පොඩි ප්‍රශ්න සාකච්ඡාවක් රජුරු හැබැයි එහෙම ගියාට එහෙම රජුරු ඒ ස්වාමීන් වහන්සේත් ඒ කතා කරා විතරයි එහෙම මේ වන්දනා කිරීම ආදී දේවල් එහෙම කරේ නෑ. ඒක ඉතින් රජවරුන්ගේ සමහර අයගේ හැටි. මේ මේ රජුරෝ මේ ස්වාමීන් වහන්සේත් එක්ක කුළුපග වෙලා හිතවත් වෙලා මේ ආරම්භයක් හදාගෙන රජුරෝ අහනවා මෙන්න මෙහෙම කතාවක්. ඒ කතාව පැවිදි භික්ෂුන් වහන්සේලාටයි මේ පින්වතුන්ටයි දෙගොල්ලටම වටිනවා. රජුරු අහනවා කෝනුකෝ භෝ භාරද්වාජ හේතු කෝපච්චය භාරද්වාජයන් වහන්සේ මොකද්ද හේතුව මොකද්ද කාරණය ඒ තමයි ධාරා භික්ඛු සුසුකාල කේසා මේ තරුණ හාමුදුරුවෝ තරුණ හාමුදුරුවෝ විසුන් වහන්සේලා ධාරා භික්ඛු සොසුකාල කේස. ඒ කියන්නේ කළු කෙස් තියෙන. හාමුදුරුවෝ තරුණ කාලේ කළු කෙස් තියෙන. භාද්‍රේන යොබ්බනේන සමන්නාගත. හරීම තරුණ පෙනුමක් තියෙන තරුණකම තියෙන. හරීම මේ මෝරපු නැති භද්‍ර යෞවන. මේ ඉන්න අය. පටවේන වයස. මේ තාම වයස ගියලා තියෙන මේ වයසේ පළමු වදිය. අනිකීලතාවිනෝ කාමේසු මේ සාමාන්‍යයෙන් පෞළු ජීවිතයක් ගත කරලා මේ කාම සම්පත් විඳපු අයත් නෙවෙයි. එතකොට කලු කෙස් තියෙන භද්‍ර තරුණ යෞවන වයසේ ඉන්න පළමුවෙනි වයසේ ඉන්න ඒ වගේම කාම සම්පත් එහෙම කිසිම වින්දනයක් කරලා නැති දෙමව්පියන්ගේ යටතේ හැදිලා බෙදලා ඉවරෙච්ච ගමන් යාව ජීවම් පරිපූර්ණම් පරිසුද්ධම් Brahmacharyan තරං. ස්වාමීන් වහන්සේ පුදුම ස්වාමීන් වහන්සේ මට පුදුම ඒම තරුණ වයසේ ඉන්න අය තරුණ වයසේ ඉන්න මේ යෞවන තරුණය යාව ජීවං ජීවිතාන්තයේ දක්වාම පරිපුන්නං පරිසුද්ධං භ්‍රමචර්යං චරන්ති. ඊටාම පරිපූර්ණ වූ පිරිසිදු වූ භ්‍රමචර්යා සීලයක් ගත කරනවා. මේ තරුණ අය. අද්ධානංච ආපාදෙන්ති. ඒ වගේම පිරිසුදුකම දීර්ඝ කාලයක් පවත්වනවා. මේකට හේතුව මොකක්ද කියලා මේකට හේතුව මොකද්ද මේ තරුණ අය මේ සිවුරු දරාගෙන මේ තරුණ කාලේ කිසිම දෙයක් මේ අත්විඳීමක් නැති මේ කාම සම්පත් පිළිඳ ජීවිතය මෝරාගෙන පිබිදීගෙන එන කාලේ මේගොල්ලෝ මේ තරුණ වයසේ ඉඳගෙන තරුණ යෞවන වයසේ ගිහිගෙන් අයින් වෙලා මේ සීලයකටපත් වෙලා ජීවිතාන්තයේ දක්වාම පිරිසුදු භ්‍රමචර්යා සීලයක් ගත කරනවා කියන එකට මොකද්ද ස්වාමීනි කාරණය? ඒකට මොකද්ද හේතුව කියලා ඒ රජතුමා තමන්ගේ ජීවිතයේ අත්විඳපු දෙයක් වෙයි කියන්නේ. හැටපැන්නම සිල් ඇඟට එනවා. ඕක ස්වභාවයක්. අවුරුදු 60ක් 55 60 වෙනකොට සාමාන්‍යයෙන් ඔය ඔය ඉන්න නෝනලා ඔය මහත්තුරු අංකල්ලා ආන්ටිලා ඔක්කොම ටික නිකාම්ම නිකන් සිල්වන්තයෝ වෙනවා ඇඳුමක් දාන එක විතරයි අවශ්‍ය සුදු රෙද්දක් ඇඟට දාන එක විතරයි ඒ තරම්ම නිකන් අමුතුවෙන් සිල් සමාදන් කරවන්නට ඒ තරම් වාක්‍ය ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට කිය 60 පන්නපුවා කියලා. ජීවිතයේ තිබෙන්නා වූ මෝරපු ගතියත් එක්ක ඔහොම එනවා. හැබැයි ඔය තරුණ හැටපැනපු අයගේ සීලය මෙහෙමයි. ඒ අය තරුණ ජීවිතයේ සලකන්නේ 60 වයසටයි. එහෙම කරලා ඔය ආච්චි අම්මලා ඔය නැන්දලා ලොකු කට්ටිය ලොකු අම්මලා ටික තරුණ වයසේ අවුරුදු 20 25 30 ඉන්න අයට මේ සංවරය ගැන කතා කරනවා. කතා කරනවා. සංවර වෙන හැටි කියලා දෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ මුල් කාලේ තියෙන ඔක්කොම ටික මේ ඔක්කොම රංගන ඔක්කොම නැටුම් ගැයුම් වැයුම් ඔක්කොම ටික හමාර වෙලා ඉන්ද්‍රියන්ගේ පිරිහීමත් එක්ක හැටපනිනකොට මේ අයට අමුතු සීලයක් එනවා. එවැනි අය තරුණ අයට සංවරය ගැන කියලා දෙන එක ඒ තරම්ම මහා ලොකු ආශ්චර්ය අද්භූත දෙයක් නෙවෙයි. මේ රජතුමා ඒකයි කියන්නේ. දැන් මේ රජතුමාට වයසට එක්කෙනෙක් දැක්කන් පස්සේ යන්නෙත් හිමීට සාන්තව හැට පැනපු එක්කෙනෙක් යනකොට දුවන්නේ කියන්නේ නැහැ. කිසිම එක්කෙනෙක් තරුණයෙක් කෙනෙක් මේ කියන්නේ හැට පැනපු එක්කෙනෙක් මැරතන් දුවන්ට යන්නේ නැහැ. මේතොට සීය දුවන්ට යන්නේ නැහැ. ඒ වගේම ඔය ඔය තියෙන්නේ උඩ පණිනේවට, රිටි පණිනේවට මොකටවත් යන්නේ නැහැ. ඒගොල්ලෝ හරීම හැම කල්චර් එකම. ඒ කියන්නේ වෙස්ටර්න්, ඒසියන්, ඊස්ටර්න් එම් ප්‍රශ්නයක් නැහැ. හැම එකම ඒ අයගේ සංවර ස්වභාවයක් තිබෙනවා. දුවා ගන්නට බෑ. යා ගන්නට බෑ. සංවරය ඒ වගේම තැම්පත් ගතිය තියෙනවා. එවැනි කෙනෙක් ගැන නෙවෙයි මේ කියන්නේ. මේ රජුරුවන්ගේ ප්‍රශ්නය දහරා බික්කු සුසුකාලකේස මේ තරුණ අය තරුණ අය මෙච්චර සංවරයක් මෙච්චර හික්මීමක් පින්ඩපාත යනකොට දුවල දුවල යන්නේ නැහැ. ඒ වගේම කතා කරනකොට හයියෙන් කතා කරන්නේ නැහැ. මේ වගේ සංවරයක්, මේ වගේ පරිපූර්ණ ගතියක්, මේ වගේ සුද්ධ භ්‍රමචර්යාවක් මේ වගේ වාචසික සංවරයක්. ගේ දඟලන්න නැති ගතියක්. මේ 60 පැනකු නැති තරුණ වයසේ ඉන්න අයට මේ ගතියට මේ සීලයට මේ ජීවිතයට මොකද්ද ස්වාමීනි හේතුව? මොකද්ද කාරණේ කියලා මේ රජුරු අහනවා. ඇත්තට මේ සූත්‍රේ කියාගෙන යනකොට තමයි ඇත්තට මටත් ওই රජ ඔයක හිතුනේ. මෙතුමා මෙහෙම හිතලා තියෙනව නේද කියලා. පොඩි දෙයක් තමයි. නමුත් ඒ කාරණේ හිතුවනේ කොහොමද? දැන් මේ හාමුදුරුවෝ ඉතින් මේ හාමුදුරුවෝ එක්තරා තරුණ හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි. තරමක එතකොට මෙහෙම කිව්වට පස්සේ මේ ස්වාමින් වහන්සේ ඒකට කාරණයක් කියනවා. දැන් මේ තරුණ හාමුදුරුවෝ තරුණ ස්වාමින් වහන්සේලා ගේ ඒ පැවිදි චර්යාවට හේතු. තරුණ කාලේ මහාන වෙන්න. තරුණ කාලේ පිරිසුදු භ්‍රමචර්යාවක් ගත කරන්න හේතු කියලා. බුත්තං කෝ ඒතං මහරාජ තේන භගවතා ඥානතා පස්සත. අරහතා සම්මා සම්බුද්ධිය. මහරජේ ඒ භාග්‍යවත් වූ අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියල්ල දැනගත්ත සියල්ල දැකගත්ත. උන්වහන්සේ මේ තරුණ හාමුදුරුවන්ට මෙන්න මෙහෙම කතාවක් කියනවා ධර්ම දේශනාවක් කරනවා. ඒ තමයි ඒත තුන්හේ භික්කවේ මහණෙනි මේ ශාසනයට ඇවිල්ලා මාතු මත්තීසු මාතු චිත්තං උපට්ඨපේත තමන්ගේ අම්මා හා සමාන වයස තිබෙනා වූ අයට මේ මගේ අම්මා කියලා හිතාගන්නකෝ. භගිනි මත්තිසු භගිනි චිත්තං උපට්ඨපේත. දැන් තමන්ගේ සහෝදරිය නැගණිය වගේ වයස් මට්ටමේ ඉන්න අයට මේ මගේ නංගි කියලා මේ මගේ සහෝදරිය කියලා හිත හදාගන්න. දීතුමත්තිසු දීතු චිත්තං උපට්ඨපේත. මේ තමන්ගේ දියණිවරුන්ගේ මට්ටමේ ඔය අක්කලාගේ අයියලාගේ පොඩි දූවරු ඉන්නේ. ඒගොල්ලන්ගේ මට්ටමේ ඉන්න පොඩියම පොඩි ඒ ගෑනු ළමයි කෙරේ මේ මගේ දියණිය මේ මගේ අක්කාගේ දියණිය අයියාගේ දියණිය වගේ දීතු චිත්තං උපට්ඨපේත දියණි හිත හදාගන්නතේ කියලා කියන. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා මේ තරුණ හාමුදුරුවරු ඔය කාන්තාවක් දැක්කාම තමන්ගේ අම්මාගේ වයසේ ඉන්න අයට මේ මගේ අම්මා මේ මගේ නැන්දා වගේ ඒ වගේ වැඩිහිටි ගතියක් හිතක් පහළ කර ගන්නවා ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කිට්ටු වෙනකොට ආනන්ද ස්වාමින් වහන්සේත් ওই කතාව ඇහුවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවාට පස්සේ කාන්තාවන් සම්බන්ධයෙන් අපි පිළිපදින්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කියනවා. මව් වයසේ මවගේ වයසේ ඉන්න අයට මාතෘ හිත පිහිටවලා ගන්න. තමන්ගේ සහෝදරියගේ වයසේ ඉන්න අයට මේ මගේ සහෝදරිය කියලා හිතාගන්න. දියණියගේ වයසේ ඉන්න අයට මේ දියණිය කියලා හිතාගන්න. ඒ අයට මාතෘත්ව හැඟීමෙන් සහෝදරියකගේ හැඟීමෙන් දියණියකගේ හැඟීමෙන් කටයුතු කරන්නට එතකොට මේ රාගසිතක්, ලෝභසිතක්, තණ්හාසිතක් පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මාතෘ ප්‍රේමාන්විත හිත සහෝදර හැඟීම, සහෝදරියක හැඟීම, දීත්‍රු ප්‍රේමාන්විත ඇති වෙන්නේ. එතකොට හිත හදාගන්න පුළුවන් මේ රජතුමාට මේ ස්වාමින් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට තරුණ අය ගැන වයසක අය ගැන බාල අය ගැන චිත්තයක් හදාගෙන තමයි මේ තරුණ දහ තරුණ ස්වාමින් වහන්සේලා මේ පැවිදි ජීවිතය පිරිසිදු උතුම් නිකලස් ජීවිතයක් බවට පත් කරගෙන මේ Brahmacharyaව ගත කරන්නේ කියලා කියනවා. ඔන්න උත්තරයක් දුන්නු. හැබැයි රජ්ජුරුවෝ රජ්ජුරුවෝ කියනවා මෙහෙම කතාවක්. රජතුමා කියලා කියන්නේ ඒ සාමාන්‍ය කොල්ලෙක් නෙවෙයි. රජ සැප විඳින, කම් සැප විඳින, ලෝභය ඉතිරෙන, පැතිරෙන උදේත් ලෝභය, දවාදෙත් ලෝභය, තණ්හාව, රාත්‍රීත් ලෝභය, තණ්හාව. ඒකේ මුසපත් වෙච්ච චරිතයක්. ඔය රජු රූපයක්. මේ හාමුදුරුවෝ චරිතයක් නෙවෙයි. මේ උත්තර දෙන්නේ ස්වාමීන් වහන්සේ චරිතයක්. සංවර චරිතයක්. සීල චරිතයක්. ප්‍රශ්නේ අහන්නේ සීල චරිතයක් නෙවෙයි. සංවර චරිතයක් නෙවෙයි. කෙලසුන්ගෙන් පිරිච්ච ඉතිරිච්ච චරිතයක්. එනිසා මේ ප්‍රශ්නේ එන තැනයි උත්තර දෙන තැනයි ලෙවල් දෙකක් තත්ත්ව දෙකක්. අද කාලෙටත් එහෙමයි. අපේ මිනිස්සු අහන්නේ gedara දැවෙන ප්‍රශ්න අපි දෙන්නේ අපේ මට්ටමින් ඒගොල්ලෝ අහන්නේ ඒගොල්ලන්ගේ මට්ටමින්. සමහර ඒවාට ගැළපෙලා යනවා සමහර අයට ගැළපෙන්නේ නැහැ. එහෙම තියෙන්නේ. රජුරු මෙහෙම කතාවක් කියනවා. රජුරු කියන ඔය උත්තරේ දුන්නට පස්සේ ලෝලංකෝ භාරද්වාජ චිත්තං බාරජ්ජාජයන් වහන්සේ හාමුදුරන් වහන්සේ මේ හිත හරිම ලොල් කියන්නේ කෙලසුන්ගෙන් ලොල් වෙලා ඉන්නේ හැම එකටම එල්ලෙනවා හැම එකටම ලෝභ කරනවා හැම එකටම තණ්හා කරනවා ලෝලංකෝ භෝ භාරද්වාජ චිත්තං හිත කියන්නේ කෙලසුන්ගෙන් එල්ලෙන කාමයට ලොල් වෙච්ච හිතක් අපේකදා මාතුමත් යේසුපි ලෝභ ධම්මා උපජ්ජන්ති සමහර දවස්වලට ස්වාමීනි මව හා සමාන වයස් ඇති අය කෙරෙහි ක්‍රෝභය උපදිනවා. තණ්හා උපදිනවා. රාගය උපදිනවා. භගිනි මත්තේසු ලෝභ ධම්මා උප්පජ්ජන්ති. මේ සහෝදරියගේ වයසේ ඉන්නා වූ අය කෙරෙහි ක්‍රෝභ උපදිනවා. තණ්හා උපදිනවා. කාම හැඟීම් උපදිනවා. දීතු මත්තේසු ලෝභ ධම්මා උප්පජ්ජන්ති. මේ දියණියකේ මත්තමේ ඉන්න අය කෙරේ ලෝභ ධර්මය උපදිනවා. තණ්හාව උපදිනවා. ඉතින් මෙහෙම කියලා කියනවා ස්වාමීනි. අත්තිනකෝ භාරද්වාජ අඤ්ඤෝච හේතු අඤ්ඤෝච පත්‍යය. මේ ඔය කාරණේ ඇර ඔය ඔය මව්වා වගේ හිතන එක දියණිය වගේ හිතන එක සහෝදරිය වගේ හිතන ඒ කතාව ඒ කාරණා පැත්තකින් තිබ්බන් පස්සේ ඒව අයින් කරාම ඒව නැතුව වෙන මොන හරි තියනවද ස්වාමීනි මේ කාරණා ටිකක් මේ මේ හාමුදුරුවරු සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරන හේතුවක් තියෙනවා ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේ කියනවා මෙහෙම ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කියනවා මහරජේ මේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයක් කියලා තියෙනවා. ඒ තමයි මහණෙනි වික්කවේ ඉමමේව කායං උද්දං පාදතල අදෝ කේතවත්තක තත පරියන්තම් පූරම් නානප්පකාරස අසුචුනේ පාච්චවේක්කත මහණෙනි ඉමමේව කාය මේ කය හිසේ පටන් පාදාන්තය දක්වා උද්දං පාදතල ඒ කියන්නේ පාදතලයෙන් උඩ උඩ උද්දං කියන්නේ උඩ කොහෙන් උඩද පාදතල යටිපතුලෙන් උඩ උද්දං පාදතල අදෝ කේසමත්තක කේස් මුදුනේ යට අදෝ කියන්නේ යට කේසමත්තක කේස් මත්තකේ ඉඳලා යටටයි පාදතලෙන් උඩටයි ඉතින් කය ඕකනේ. ඒ උසයි උස කිව්වේ. වටේට සචපරියන්තං වටේට හැමින් වට වෙච්ච. සච පරියන්තං. හැමින් වට වෙච්ච මේ කය. ඕක තමයි ඉම මේව කාලම් කිව්වේ. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ බෝඩරේ කියලා දෙනවා. කොහෙන් බෝඩරේ? පොළොව පතුලෙන් උඩින් පල්ලහැට පහලින් උඩට වටේ මායිම ගහලා දෙනවා. ඉමමේව කායන් උද්දම් පාදතල අදෝ කේසමත්ත. පච පරියන්තං. පාදයෙන් උඩ හිසෙන් පල්ලෑ හමෙන් ඇතුළත. මේ කොට්ටාසේ මේ ඒරියා එකේ මේකයි. පුරං පුරවල තියෙන මොකද්ද? නානප්පකාරස්ස අසුචිනෝ මේකේ පිරීලා ඉතිරිලා තිබෙන්නා වූ අසූචී ස්වභාවය අපිරිසුදු ගති කොටාස දෙක පච්චවෙක්කද හොඳට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සුබ විදියට නෙවෙයි මේ විදියට අසූචිනෝ ඒ කියන්නේ පිළිකුල් දේවල් හැටියට මෙනෙහි කරන්න දැන් බලන්න ඕක මෙනෙහි කරන්න බුදුරජාණන් දේශනා කරන කේසා ලෝමා නඛා දන්තා තජු කෙස්ලොම් නියදස්සම් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩුව හදවත ඒ වගේම යකනම් කිලෝමකම් ඒවා අක්මාව දලඹුව පපු මස බඩවැල් කුඩා බඩවැල් ඔය විදිහට 32ක් තියෙනවනේ අපි කියනවනේ ඒ කොට්ටාස 32 පිළිවෙලින් පිළිවෙලින් මෙනෙහි කරගෙන යන්න අසූචි වශයෙන් අසූචි වශයෙන් මෙනෙහි කරන්ට පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න එකක්වත් සුදු විදිහට හිතන්න එපා මෙහෙම කරගෙන යනකොට එන රාග හැඟීම, එන කාම හැඟීම, එන ලෝභ හැඟීම මේක නැති වෙනවා. මේ හාමුදුරුවෝ කියනවා, භාරද්වාජ හාමුදුරුවෝ කියනවා අයම්පිකෝ මහරජ හේතු. මහරජ මේ එක කාරණයක්. මේක එක ප්‍රත්‍යක්. මේ තරුණ හාමුදුරුවෝ මේ තරුණ වයසේ ඉන්න අය මේ හොඳ ලස්සන පිරිසුදු පැහැදිලි පරිපූර්ණ පිරිසුදු Brahmacharya ජීවිතයක් ගත කරන්න හේතුව මේකයි කියලා කියනවා. දැන් ඉස්සෙල්ලා කියපු එක රජතුමා ප්‍රතික්ෂේප කරා වගේ ඒකට සැලකිල්ල දැක්කේ නැහැ. ඒ කියන්නේ අර මව් තත්ත්වයේ ඉන්න එක්කෙනා මව් හැටියට හිතන එක සහෝදරිය තත්ත්වයේ ඉන්න එක්කෙනා සහෝදරියක් හැටියට හිතන එක දුවර තත්ත්වයේ ඉන්න එක්කෙනා දුවරයක් හැටියට හිතන එක ඒක සැලකුවේ නැහැ. ඒ රජතුමා කිව්වනේ ඊට වඩා කෙලස් තියෙනවා කියලා එතුමාගේ මට්ටම වෙන එකක් කියන්න කිව්වනේ. ඉතින් වෙන එකක් කියන්න කිව්වට පස්සේ මේ රජතුමාට මහරජාජ හාමුදුරුව මේ කියන්නේ මේක. ඒ කියන්නේ දෙතිස් කුණප පිළිබඳව මෙනෙහි කරන්න කියලා දුන්නා. ඒකෙන් ඉබ්‍රායි කියලා. මේ රජතුමා මේ රජතුමා කියන මෙහෙම කතාවක්. ඔය ඔය දෙතිස් කුණප පිළිබඳව අහලා. මේ අනේ හාමුදුරුවනි බොහෝ භාරද්වාජ අනේ පින්වත් ස්වාමින් වහන්සේ භාරද්වාජයන් වහන්සේ ඕක කියනකොට යේතේ භික්ඛු භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා හොඳට භාවිතා කළා තියෙන සංසාරෙත් පුරුද්දක් තිබෙන්නා වූ භාවිත කායා හොඳට සිල් ගුණ පුරලා තිබෙන භාවිත සීලා හොඳට චිත්තේ දියුණු කරපු භාවිත චිත්ත. ප්‍රඥාව දියුණු කරපු භාවිත ප්‍රඥා. ඔය වාගේ අයට නම් ඕක ලේසි. තේසං සං සුකරං හොති. ඒ වාගේ භාවිත හිතක්, කයක්, හිත ප්‍රඥාවක් තිබෙන සීලයක් තිබෙන අයට ඕක හරි ලේසි ආන්දරම. ඕක හරි පහසුයි. ඒ වුණාට යේතකෝති භෝ වර්ධාජ බිකු අභාවිතකාර යම්කිසි භාවිතාවක් නැති වැඩිච්ච කමක් නැති කය භාවිතා කළා නැති සීලේ භාවිතා කළ වඩලා නැති හිත වඩලා නැති ප්‍රඥා වඩලා නැති ඒ වගේ අයට තේසං තං දුක් කරන් හොති ඒ වගේ අයට ඔක හරි අමාරු ඔක හරි අමාරු හැමදෙරනේ ඒකට හේතුව අපේකදා අසුබතු මනසකරිස්සාමීති සුබතු ආගජ සමහර වෙලාවට අසුබ වශයෙන් මෙනෙහි කරන්නයි කියලා කිව්වට අසුබේ හැටියට මෙනෙහි කරන්නට යන එක්කිනාව මතුවෙන්නේ සුබයක් හැටියටනේ. මතුවෙන්නේ සුබයක් හැටියට. ඒක එහෙම තමයි. දවසක් අපේ මගේ බණ කියන මගේ ජීවිතයේදී මට හම්බ වෙන එක්කෙනෙක්. මම එයාට පිරිපුල් භාවනාව කියලා දුන්නා. පිරිපුල් භාවනාව කියලා දීලා අත්ීමස්මින් කායේ කේසා ඕක ඉතින් කියලා දුන්නා. ඇවිල්ලා කියනවා දැන් අවුරුදු 20ක් 25ක් වගේ බොහොම කල් කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේට පිළිකුල් භාවනාව කියලා දුන්නා මේ විදිහට හිතන්න මේ විදිහට හිතන්න මේ විදිහට මෙනෙහි කරන්නයි කියලා ඒක වැඩ කරන්නේ නැහැ නේ ආවද හේතුව මම පිළිකුලයි කියලා හිතුවාට මම හිතන කෙනා මම මගේ හිතේ යම්කිසි කෙනෙකුට ලෝභයක් තියෙනවා. මගේ හිතේ යම්කිසි කෙනෙකුට ඇලීමක් තිබෙනවා. ඒ ලෝභය, ඒ ඇලීම, ඒ තණ්හාව දුරු කරගන්නට තමයි දැන් මට ඔබ වහන්සේ පිළිකුල් භාවනාව කියලා දුන්නේ. ඒක වඩ아가න යනකොට මගේ හිතට ඇති වෙනවා මෙන්න මෙහෙම එකක්. මෙයා කෙරෙහි පිළිකුල වඩන්ට මගේ හිත අකමැති. මගේ හිත මෙයා කෙරෙහි පිළිකුලට මෙයා පිළිකුලක් හැටියට බලන්ට මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඔහොම එකක් පිළිගන්න. ඒ කියන්නේ අභාවිත කය. අභාවිත හිත. ඒක නිසා එහෙම වෙන්නේ. මේ රජුරෝ අවුරුදු 2500කට කලින් පින්ඩෝල භාරද්වාජ හාමුදුරන්ට කියනවා පුරුදු එක්කෙනාට පුළුවන් නැති එක්කෙනාට බෑ කියලා. රාජ්‍යරු මෙහෙම කතාවක් කියලා. ඒ තමයි බෝ භාරද්වාජ අනේ භාරද්වාජයන් වහන්සේ අපේකදා අසබුතු මානසිකාරී ස්වාමීන් වහන්සේ සුබතුවා ගත්තේ. සමහර වෙලාවට හොඳ නෑ පිළිකුලොයි කැතයි ගඳයි කියලා මෙනෙහි කරාට වචනෙන් පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි. වචනෙන් කියනවා කැතයි ගඳයි පිළිකුලයි. ඒ වුණාට හිතින් සුබතුවා ගත්තේ. සුභ වශයෙන් එනවා හිතට. ඒක නිසා ওই පිළිකුල් වැඩිත් හාමුදුරනේ ওই තරුණ හාමුදුරන්ට ඒ තරම් අල්ලන්නේ නැහැ. ඒක නිසා අත්තිනකෝ බොහෝ භාරද්වාජ භාරද්වාජයන් වහන්සේ මේ ඔය ඔය කාරණේත් ඇර ඔය පිළිකුල් භාවනා වැඩේත් ඇර මේ අඤ්ඤෝච කෝච හේතුව අඤ්ඤෝච පච්චය මොකක් හරි වෙන මොකක් හරි හේතුවක් තවත් මොකක් හරි කාරණයක් තියනවාද මේ තරුණ හාමුදුරුවෝ ඔය විදිහට වික්ෂු ශාසනයේ මේ මහානකම හොඳට කරගෙන යන්න හේතුන් තවත් මොකක් හරි කාරණාවක් තියෙනවා කියලා අහනවා. ඒ රජුරුවන්ගේ හිතේ මට්ටමට ওই දෙකම වැඩ කෙරෙනවා. බලන්න ඒක තමයි මම මුලින් කිව්වා මේක මේ සූත්‍ර දේශනාවේ කාණ්ඩයක් භික්ෂූන් වහන්සේලාට අදාළ වෙනවා. අනෙක් කොටාසය ගිහි පින්වතුන්ට අදාළ වෙනවා. ඒක නිසා දෙගොල්ලටම ජීවිත කතාවක් තියෙන්නේ. දෙගොල්ලගේම මනසේ කතාවක් තියෙන්නේ. උත්තර දෙන්නේ පැවිදි සංවර හිතක් ඒ රාතන් වහන්සේ නම. ප්‍රශ්න අහන්නේ කාරණේ අහලා ප්‍රතික්ෂේප කරන්නේ කෙලෙස් බරිත රජ හිතක්. එතකොට මේ රජුරවන්ට මේ දෙකම ඇල්ලුවේ නැහැ. පිළිකුල් භාවනා වැඩ කරන්නේත් නැහැ. රජුරෝ කියන්නේ ලෝල හිත් කියන කෙනෙක් නේ. මාතෘත්වයේ, දේතෘත්වයේ, භගිනීත්වයේ වැඩ කරන්නේත් නැහැ. රජුරෝ අහනවා මේ ටික ඇර මේ කරුණු දෙක ඇර මේ භාවනා ක්‍රම දෙක ඇර මේ චින්තන ක්‍රමය ඇර තවත් මොන හරි තියෙනවා නම් කියන්න කියලා. මහරද්වාජ ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. උන්වහන්සේ රහත් වෙච්ච ක්‍රමය මුල් කරගෙන ඒකින් උන්වහන්සේ උත්තර දෙනවා. මහරජ තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. වික්ඛවේ මහණෙනි. මහණෙනි ඉන්ද්‍රියේසු ගුත්වද්වාරා විහෙරත. ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන්න. ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කරන්න. ඒ ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කරන්නේ කොහොමද? චක්කුණා රූපං දිස්වා. ඇහෙන් රූපයක් දැක්කාම මා නිමිත්තක් ගාහිනෝ අහුවත්ත. ඒ දැකපු රූපයේ නිමිත්ත සතහන පොටෝ ගහගන්න එපා. මා අනුභ්‍යංජනක් ගාහිනෝ. ඒ දැකපු වස්තුවේ දැකපු දේ අනුසටහන් ගහගන්න එපා. ඒ කියන්නේ සම්පූර්ණ පින්තූරේ ගන්නත් එපා පින්තූරේ කොටස් කොටස් ගන්නත් එපා. ඒ කියන්නේ නිමිත්තක් ගාහිනෝ අනුව්‍යජනක් ගාහිනෝ කියලා කියන්නේ දැන් මේ අහන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රතිවිරුද්ධ චරිතයක් ගැන හිතන්නේ. තරුණ කෙනෙකුට මේ මේ රජුරු අහන්නේ තරුණ හාමුදුරුවෝ ගැන ප්‍රශ්නේ තියෙන යාට. තරුණ හාමුදුරන්ගේ කතාවක්, තරුණ හාමුදුරන්ගේ හිතක්, තරුණ හාමුදුරන්ගේ සීලයක් අහන්නේ. තරුණ හාමුදුරුවන්ට තිබෙන සීල ප්‍රශ්නයේ ප්‍රතිවිරුද්ධ ධර්මයේ තමයි කාන්තාව. කාන්තාවන්ගේ දර්ශනයක් ලැබුණයින් පස්සේ මේ තරුණ පිරිමි හිත කාන්තා රූපය ආකාර දෙකකට ගන්න. හැබැයි මේක කාන්තාවට බලපානවා පුරුෂ සම්බන්ධයෙන්. තරුණ කාන්තාවක් පිරිමියෙක් දිහා දැක්කයන් පස්සේ ඕක අනිත් පැත්තට ගන්න. ඒක නිසා මේ හාමුදුරු විතරක් නෙවෙයි මේකේ අන්තර්ගතය තව තියෙනවා. නිමිත්තක් ගාහිව කියලා කියන්නේ සම්පූර්ණ බොඩි එකම කැප්චර් කරගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ රූපය. කාන්තාවගේ රූපයම සම්පූර්ණ හිසේ පටන් පාදාන්තක හෝල් බොඩි එක ගහගන්න. ඒකට කියනවා නිමිත්තක් ගාහිනවා කියලා. ලස්සනයි. හොඳයි. පියකරු. ගත්තා. අනුව්‍යංජනක් ගාහේ කියලා කියන්නේ සම්පූර්ණ හෝල් බොඩි එක ගන්න නැතුව මේ කාන්තාවගේ හරි ලස්සනයි කෙස් ටික. කෙස් ටික හරි දිගයිනේ. මේ බලන්න ඇඟිලි හරි ලස්සනයි. අත හරි ලස්සනයි. පාටයිනේ. බලන්න ඇස් දෙක ආන්නේ ඒ වගේ ඇස් හරි කෙස් හරි අත් හරි නියපොතු හරි පාට හරි නාසය හරි මොන හරි නිකට හරි මොන හරි අංගයක් අරගෙන ගන්නවා නම් ඒකට කියනවා අනුව්‍යඤ්ජනක් ගායි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපන් දිස්වා ඇහෙන් රූපයක් දැකලා හෝල් බොඩි එක ගන්නත් එපා නිමිත්තක් ගාහි ගන්නත් එපා අනුව්‍යඤ්ජනෙ ගන්නත් එපා අනිත් එක තමයි යත්වාදීකරණ මේතන් චක්කුඉන්ද්‍රයන් අසංගතම් විහරන්ත යම්කිසි කාරණයක් නිසා මේ ඇහැ සංවර කරගන්නේ නැතුව ඉඳීම හේතුවෙන් ලෝභකමක් තරහ යෑමක් පාපී අකුසල ධර්මයක් අකුසල හිතුවිල්ලක් එනවනම් තමන්ගේ හිතට වෑස් වෙනවනම් අකුසල හිතක් ගලාගෙන එනවනම් ඒ විදිහේ හිත පවත්තන්න දෙපා. ඕක ලෝභකමම නෙවෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන අවිජ්ජා දෝමනස්ස. අවිද්‍යාවක් දෝමනස්ස. ලෝභය හෝ ද්වේෂය. ඇලීම හෝ ගැටීම. ඕ වෙනත් මාන්නේ. පාපක අකුසල ධම්ම. ලෝභයේ දේශය විතරක් නෙවෙයි. මාන්නේ එනවා, ඉරිසියාව එනවා, ඒවත් අන්තර්ගතයි. පාපක අකුසල ධම්ම. අන්වාස වේය වැහෙනවා නම්, ගලාගෙන යනවා. ආන්න ඒ පෞහිත්විලි, ලෝභසිතවිලි, ද්වේෂසිතවිලි එන එක පොඩ්ඩක් ඒ කියන්නේ සංවරාය පටිපජ්‍යත. ඒක පාලනය කරගන්න හොඳට සංවර වෙන්න. ඔන්න බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව ඔය ඇස සම්බන්ධයෙන්, ඔය වගේම කන සම්බන්ධයෙන්, නාසය සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, දිව මේ කය සම්බන්ධයෙන්, මනස සම්බන්ධයෙන් ඔය ඉන්ද්‍රිය හයතම බුදුරජාන් වහන්සේ ඔන්න ධර්ම දේශනාව කරා. ඉතින් මේ විදිහට මේ හිත රකින්න විදිය, කය රකින්න විදිය, දිව රකින්න විදිය, නාසය රකින්න විදිය, කන රකින්න විදිය ඔන්න රජ්ජුරුවන්ට මේ ස්වාමීන් වහන්සේ කියලා දෙන මෙන්න මේ විදිහට තමයි ඔය හාමුදුරුවරු නිමිත්තක් ගාහි අනුභ්‍යංජනක් ගාහි වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සංවරයත් එක්ක තමයි උන්වහන්සේලා පිරිසිදු නිකලල් නිකලස් සාන්ත වූ මේ ආර්ය ශ්‍රාංග මාර්ගය කියන Brahmacharya ප්‍රතිපදාවේ හොඳට පිරිසුදු වෙන්න කියලා කියනවා. අයම්පිකෝ මහරජ හේතු අයම් පච්චය. මේක තමයි රජ රජතුමනි කාරණේ හේතුව ඔය තරුණ හාමුදුරු දහරා බික්කු සසුකාල කේසා. ඔය තරුණ හාමුදුරුවරු යෞවනයේ ඉන්න හාමුදුරුවරු මේ කාම සම්පත් ඉඳපි නැති අය මේ ජීවිතය ගත කරන්නේ ওই විදිහයි. කියලා කිව්වා. ওই වෙලාවේදී මේ රජතුමාට මේ රජතුමාට ඒ බණපදය ටිකක් අල්ලලා ගියා. මේ රජතුමා කියනවා ඔක ලොකුවට බණ දේශනාව කරලා තියෙනවා. මේ සූත්‍රය මම විස්තර කරන්නේ මේ වෙලාවට ගැලපෙන්න පමණයි. රජතුමා කියනවා ඔහු භාරද්වාජ භාරද්වාජන් වහන්සේ අච්චරියන් අභූතං බහුපාරද්වාන ආශ්චර්ය අද්භූතයි. ඊ타ත්ම හොඳ. සුභාසිතං චිදම් බහුපාරද්ද මේකනම් කැළපෙනම විසිතුරු භාවනාවක්. විසිතුරු ප්‍රතිපදාවක්. ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන මේ ප්‍රතිපදාව නම් හරීම පිරිසිදුයි. අර රජුරවන්ට අර සමමෝයස් ගැන හිතා ගන්න බෑ. පිළිකුල හිතා ගන්නට බෑ. හැබැයි ඉන්ද්‍රිය භාවනාව ගලපනවා. ඒ නිසා භාරද්වාජන් වහන්සේ මේක තමයි මට දැනෙන්නේ. ඒ සෝව හේතු. මේක තමයි හේතුව. ඒසපච්චයෝ මේක තමයි ප්‍රත්‍ය මේක තමයි කාරණේව තරුණ භික්ෂුන් වහන්සේලා ওই පිරිසුදු ජීවිතයක් ඕකේ ගත කරන්න හේතුව මෙන්න මේ විදිහට බලන්න. මේ විදිහට දකින්න හින්දායි මේ විදිහට මෙනෙහි කරන හින්දායි මේ විදිහට ඉන්ද්‍රිය සංවරය හදාගන්න හින්දායි කියලා එතුමා ඒ රජතුමා හාමුදුරන් කියනවා මේ එහෙම කියලා රජුරෝ කියනවා මෙහෙම අහම්පීකෝ භාරද්වාජ භාරද්වාජන් වහන්සේ අහම්පි යස්මින් සමයේ ඒ රජතුමාගේ ජීවිතයෙන් කොටසක් මේකට එක්කා අපි යමක් අහනකොට අපේ අත්විඳපු දෙයක් අහපු දෙයක් අපි ඒකට සම්බන්ධ කරලා ගත්තයින් පස්සේ හරියටම කරුණු දෙක කනෙක් වෙලා තැලි වෙලා යනවා. එතකොට අපිට මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. ආන්තිකෝ භාරද්වාජ අනේ හාමුදුරන් වහන්සේ මමත් යස්මින් සම්පයේ යම්කිසි වෙලාවක අරක්කිතේ අයන අරක්කිතාය වාචාය අරක්කිතේන චිත්තේන මමත්වයේ රැකගත්තේ නැති සංවර වෙච්ච නැති ශරීරයෙන් සංවර නැති කටින් ওই වචන කතා කර කර අරක්කී තියෙන චිත්තේන මම ආරක්ෂා කරගත්තේ නැති හිතින් අනුපට්ඨිතාය සතියා සිහිය නැතිව අසංගුතේ ඉන්ද්‍රියයි ඔය සංවර කරගත්තේ නැති ඉන්ද්‍රියන් එක්ක අසංවර වෙච්ච ඉන්ද්‍රියන් එක්ක අන්තේ පුරම් පවිසාමිය අන්තපුරේ මම ඇවිදින්න යනවා ඒ කියන්නේ අන්තපුරේ කියන රජුරුවන්ගේ අන්තපුරේ ඉන්නවා මා මවට සමාන වයස් තියෙන අය නැගණියට සමාන වයස් තියන අය, දුවට සමාන වයස් තියන අය. ඉතින් මම මෙහෙම අසංවත සංවර නැති හිතින්, ඇහෙන්, කයෙන්, වචනේ මම ඔය අන්තපුරේ ඇවිදිනකොට ඒ වෙලාවට අතිවිය ලෝභ ධම්මා පරිසහන්ති මට ඇතිවෙන ලෝභය මට ඇතිවෙන හිතේ තණ්හාව මට ඇතිවෙන ආසාව බොහෝම බලවත් බොහෝම බලවත් ස්වාමීන් හැබැයි ස්වාමීනි සමහර වෙලාවට මම හිත සංවර කරගෙන කයත් බොහෝම සංවර කරගෙන රාජ්‍ය ලීලාව ඇතුව හොඳ ආරක්ෂා වෙච්ච හිතකින් සිහිය එලවාගෙන සිහිය පිහිටුවාගෙන ඒ වගේම සංවර සීලේව මම ඔය අන්තප්පුවේ ඇවිදිනවා. එතකොට මට අර ලෝභ සිත් පහළ වෙන්නේ මට ලෝභ සංහාවක් පහළ වෙන්නේ මට අර ඇවිසිච්ච ලෝල හිතක් පහළ වෙන්නේ මේ රජ්ජුරුව කියනවා රජතුමාගේ අන්තක්පුරය කියලා කියන්නේ රාජ හිතට කෙලෙස් උපදවන කෙලෙස් පැල කරන කෙලෙස් වැඩි කරන මහා තෝතැන්නක් කෙලෙස් පුරයක් අන්තපුරය කියලා කියන්නේ කෙලස් පුරයක්. ඒ කෙලස් පුරයට යනකොට සංවර හිතින් ගියාම සංවර කයින් ගියාම බලපාන විදිහ අසංවර කයින් ගියාම අසංවර හිතින් ගියාම එයාට හිතට බලපාන විදිහක් තමයි ඔය. බටහිර රටවල් ජීවත් වෙන මේ පින්වතුන්ගේ හිතවලට ගෙයින් එළියට බහැලා නගරයට යනකොට කඩපලට යනකොට shopping mall එකට යනකොට ඒ වගේ තැන්වලට යනකොට එතනදී Tamanගේ හිත වැඩ කරන විදිය ගැන තුලනාත්මක බැලීමට මේක හරීම උපදේශයක් කියලා මං හිතනවා මේ ඉඳලා. හොඳට සංවර ඇතිව සංවර හිතින් සංවර කයෙන් සංවර සිහියෙන් යුක්තව යනකොට එතකොට බලපාන විදිහයි එහෙම නැති යනකොට විදිහයි හිතට බලපාන විදියයි මේ පින්වතුන්ට තමන්ගේ ජීවිතය තුළින් දැක් බලා ගන්න පුළුවන්. රජතුමා කියන ඒ විතරක් නෙවෙයි. අනේ ස්වාමීනි හරීම ලස්සනයි. මේ බණ. අභික්කන්තම් බෝ භාරද්වාජ අභික්කන්තම් බෝ භාරද්වාජ. ස්වාමීන් භාරද්වාජන්ට හරීම අපූර්වයි හරීම විශේෂයි. මේක හරියට වහලා තිබිච්ච දෙයක්. පහලට හරවලා තිබිච්ච භාජනයක් උඩු කරපන්. නික්කුජිතංවා කුජි. පහළට හරවා තිබූ භාජනයක් උඩ පැත්තට හැරෙවා වගේ. පටිච්චන්නම් ආවිවරයි. වහලා තිබිච්ච දෙයක් නිකන් ඇරියා වගේ. මූලස්ව මග්ගනාතිකයි. මම් මුලා වෙලා අතරමං වෙලා වෙච්ච හිටිය එක්කෙනෙකුට හරියට පාර පෙන්නවා පාර දැක්වා වගේ. ඒ විතරක් නෙමෙයි. අන්ධකාරයව තීරපජ්ජෝතන් ධාරේ. කලුවර වේලාවකට අන්ධකාර වේලාවකට හොඳට එළිය තින් තෙල් පහන දැක්වා වගේ. ඇයි ඒ? ඇස් තියෙන අය රූප දැකලා මේවා බලාගනිත්වා කියන අදහසෙන් එහෙම දැක්වා වගේ. ආන්න ඒ විදිහට ඒ අනුසාරයෙන් මේ උපමා හතරට ගැලපෙන විදිහට අපේ භාරද්වාජ හාමුදුරුව විසිතුරු විදිහට ධර්මයේ දේශනා කළානේ මට කියලා පුදුම පැහැදීමක් ඇති කරගන්නවා කවුද මේ අර උදේනු රජුරු මේ ශ්‍රාවකයන් වහන්සේ නමකින් බණහලා බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නවා මේ වෙලාවේදී මේ රජතුමා කියනවා මෙහෙම කතාවක්. ওই විදිහට බණ ටිකට පැහැදිලි බණ ටිකට ප්‍රශංසා කරලා බණ ටිකට ප්‍රණාමය දක්වලා බණ ටික ධර්මයේ අගය කරවලා ඒ රජතුමා මේ විදිහට කියනවා බොහෝ භාරද්වා ජනේ ස්වාමීනි භාරද්වාජන් වහන්සේ ඒ විදිහට මම මේ ධර්මයේ අගය කරන මම තං භගවන්තං සරණං ගච්ඡාමි ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සරණ යනවා. ධම්මංච ඒ ධර්මයේ සරණ යනවා. භික්ඛු සංඝංච ඒ භික්ෂු සංඝයා සරණ යනවා. මම මේ බණ අහන්නේ බුදුරජාන් වහන්සේගේ නම නෙවෙයි. නමුත් තථාගතයන් වහන්සේ සරණ යන්නේ. ඒ ධර්මයේ ඒ හාමුදුරන්ට කියලා දීපු තථාගතයන් වහන්සේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං මම ඒ බුදුරජාන් වහන්සේ ධර්මයයි සංඝරත්නයයි සරණ යනවා. ඒ වෙලාවේ ඒ රජතුමා ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි උපාසකම් මං භවං භාරද්දාජ ධාරයත් අද ඉඳලා මම උපාසකෙක්. මම හොඳ ශ්‍රාවකෙක්. අජිතගේ පානුපේතං සරණං ගත. අද ඉඳලා මම ජීවිතාන්තයේ දක්වා මම ජීවිතාන්තයේ දක්වාම මම ඒ බුදුන් දහම් සඟුන් සරණ ගිය උපාසක තුමෙක් වෙනවා. උපාසකෙක් හැටියට මාව බාර ගන්නාසේක්වා කියලා මේ රජතුමා අර ස්වාමින් වහන්සේට මතක් කරා. හැබැයි ඒ රජතුමා සරණ ගියේ තං භගවන්තං සරණං ගච්ඡාමි කිව්වා කියලා. කිව්වා විතරයි බුදුරජාන් වහන්සේ සරණ ගියා. හැබැයි ඒ හාමුදුරුව පෞද්ගලික සරණ ගියේ නැහැ. ඔබ වහන්සේ මට බණ කිව්වේ. ඒක නිසා මම ඔබ වහන්සේ සරණං ගච්ඡාමි. භාරද්වාජන් සරණං ගච්ඡාමි කිව්වේ නැහැ. ඒ ඒ වෙනුවට කිව්වේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රූ ඔබ වහන්සේට බණ කිව් ඔබ වහන්සේගේ ශාසනයේ නායකී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා. සංඝයා සරණ යනවා කියලා කියනකොට භාරද්වාජ හාමුදුරු සරණ ගියා වෙනවා. උන්වහන්සේනේ ධර්ම දේශනා කරේ. අද කාලයේ මේ බණ අහන සමහර අය ඒ බණ කියලා කියනා වූ දේ කරන එක්කිනා සරණ යනවා මිසක සමහරු බුදුන් සරණ යන්නේ නැහැ. දහම් සරණ යන්නේ නැහැ. සංඝුන් සරණ යන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරියට ඍජුව කියන්නේ නැහැ. බුදුන් සරණ ගියා නම් කෙනෙකුට වරදින්නේ නැහැ. මොනවා හරි ටිකක් කියන්නාවෝ කෙනා සරණ යනවා එයා කියන දේ බාර ගන්නවා බුදුරජාන් වහන්සේ දෙසූ පිරිසුදු ධර්ම ප්‍රතික්ෂේප කරනවා ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා කොහෙන් හරි තියෙන්නාවෝ කබල් ටිකක් Tamanගේ ඔළුවට දා ගන්නවා ඒ අය තමයි ශ්‍රාවකයෝ හැටියට මේ කැපී පෙනෙන්නේ විසුන් වහන්සේලාට ගරහනවා විසුන් වහන්සේලා සංඝයා සරණ යන්නේ නමුත් විසුන් වහන්සේලා හැටියට රැවටිලා ඉන්නවෝ කොටසක් ඔන්න ඉස්සරහට යනවා ඉස්සරහට අරගෙන ඒ අය උලුප්පවලා ඒ අය පිටිපස්සේ යනවා කොහොම සමාජයක් මේ අද තියෙන්නේ? කොහොම සමාජයක් අපිට පේන්නේ? කොහොම සමාජයක් මතුවෙන හැඩක් අපිට පේන්නේ? මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඒ බුද්ධ කාලයේ පවා ආශ්චර්යවත් දේවල් කරපු ඇති. රහතන් වහන්සේ උන්වහන්සේ කිව්වෙත් නෑ අනේ ඔබ ඔබතුමාට මමනේ බණ කිව්වේ. ඒකින්ද මම සරණ යන්තේ කියලා. ඔය සරණ යෑම ගැන මම මේ පින්තුන්ට තව අතිරේකයක් කියනවා. ඒ අතිරේකයේ තමයි මේ තිසරණ සරණ යෑම. මේ බලන්ට උදේන රජතුමා සරණ ගිය විදිහ භගවන්තං සරණං ගච්ඡාමි කියලා ඒ භාග බුදුරජාණන් සරණ ගියා. මේ සරණ යෑම තිබෙනවා ආකාර තුනක්. සරණ යෑම ප්‍රධාන වශයෙන් තිබෙනවා ආකාර දෙකක්. මේ පින්වතුන් ඒක දැනගන්න එක හොඳයි. මේ එකක් තමයි ලෝකෝත්තර සරණ යාම. ඕ ලෝකෝත්තර සරණ යාම තුන් සරණ යාම ලෞකික සරණ යාම කියලා තිබෙනවා සරණ යාම ක්‍රම දෙකක්. ලෝකෝත්තර සරණ යාම කියන එක මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියලා යන එකක් නෙවෙයි. එහෙම අදිස්ථාන කරගන්න හේකුත් නෙවෙයි. මේ ලෝකෝත්තර සරණ යාම සිද්ධ වෙන්නේ යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් හොඳට පැහැදිලිව පිරිසිදුව සෝවාන් මාර්ග ඥානෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවස්ථාවේදී තමන්ගේ මාර්ග ප්‍රඥාවෙන් නිර්වාණය ස්පර්ශ කරන වෙලාවේදී ස්පර්ශ වෙන වෙලාවේදී ඒ අවබෝධයත් එක්ක ධර්මයේ සරණ යාමයි තථාගතයන් වහන්සේ සරණ යාමයි සඟුන් සරණ යාමයි තුනම සිද්ධ වෙනවා ඒකට කියනවා ලෝකෝත්තර සරණාගමනේ ලෝකෝත්තර පෙරුවන් සරණ යාම කියලා. එසේ සරණ ගියාගේ ඒ සරණය තුන් සරණය කිසිම කාලයක paludu වීමක් කැඩීමක් වෙනස් වීමක් වෙන්නේම නැහැ. අති ස්ථාවර වෙච්ච ඊ타මත්ම පිරිසුදු සරණ යාමක් තමයි ආන්නේ ඒ ලෝකෝත්තර සරණ යාම. ඔය ලෝකෝත්තර සරණ යාමේ ක්‍රමය. ලෞකික සරණ යාමේ ක්‍රමය වෙනස්. ලෞකික සරණ යාම තිබෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාර්ගඵල ලබා ගත්තේ නැති සාමාන්‍ය කල්යාණ පෘතජ්ජනියෝ සරණ යන එක. කල්යාණ පෘතජ්ජනියෝ තව පෘතජ්ජන වුණත් කල්යාණ පෘතජ්ජනයා තමයි තෙරුවන් සරණ යන්නේ. අනිත් අය පෘතජ්ජන වුණාට සරණ යන්නේ නැහැ. තව කොච්චර ඉන්නවද මිනිස්සු? ඒ මිනිස්සු කල්යාණ ප්‍රසජ්ජනේ தත්වයටපත් වෙච්ච නැති නිසා තෙරුවන් සරණ යන්නේ තෙරුවන් සරණේ තිය කෙනා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන්නේ කල්යාණ හිතක් යහපත් හිතක් කල්යාණ ප්‍රසජ්ජනයා පමණයි මේ කල්යාණ පුත්‍ජනයාගේ ඒ පෙරුවන් කරණ යාම ආකාර හතරකට විස්තර කරනවා. ඒ කියන්නේ විදි ක්‍රම හතරකට තියෙනවා. එකක් තමයි අර්ථ සම්නියාතන සරණාගමන. ඒ කියන්නේ ආත්ම සම්නිර්යාතන සරණාගමන. එකක් අනිත් එක තමයි තත්පරායතනතා සරණාගමනය. ඊළඟට කියනවා ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. අනිත් එක තමයි පනිපාත සරණාගමනය. ඔය විදිහට පෙර ආචාර්යවරු මේක විස්තර කරනවා සිද්ධ වෙන ක්‍රමයේ හැටියට සරණ යෑම හතරක්. ඒ මේ කියන සරණ යෑම පෘථග්ජනයන්ට යදා. ආත්ම සම්නිර්යාතන සරණාගමනය කියලා කියන්නේ මේක. යංකසි කෙනේ, කල්යාණ පුත්ජනේ මට මේ දුක් ඇති සංසාර කාන්තාරෙන් එතර වෙලා සසර දුකින් මිදිලා සසර දුකින් මිදිලා ලෝ ඒ උතුම් මේ සම්පත්තිය ඒ කියන්නේ මට දිව්‍ය මානසික සැප. එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගඵල අවබෝධයේ පිණිස මම මගේ ජීවිතය මම මගේ ජීවිතය බුද්ධ රත්නයට පවරනවා බාර කරනවා පූජා කරනවා ධම්ම රත්නයට පවරනවා බාර කරනවා පූජා කරනවා සංඝ රත්නයට මගේ ජීවිතේ පවරනවා බාර කරනවා පූජා කරනවා ඒ කුමක් සඳහාද මට ලෞකික ලෝකෝත්තර සැප සම්පත් ලබා ගැනීමට මගේ ජීවිතේම මං තුනුරුවන්ට පූජා කරනවා, පවරනවා, බාර කරනවා කියන හිත කියලා හෝ අදිෂ්ඨාන කිරීමෙන් වශයෙන් හෝ යම්කිසි කෙනෙක් මේ විදිහට දෙයක් කරනවා නම් එයා බුද්ධං සරණං ගච්ඡාමි කියන එක කිව්වත් නැතත් ඒතන සරණ ගමනක් තියෙනවා. ඒකට කියනවා ආත්මේ පැවරීම වශයෙන් සිද්ධ වෙන්නා වූ සරණාගමනය කියලා. ඒකට කියනවා අත්ත් සම්නීය අත්ත් සම්නීයාතන සරණාගමනය. දෙක සත්පරායනතා සරණාගමනය කියලා එකක් තියෙනවා. සත්පරායනතා සරණාගමනය කියලා කියන්නේ ඔය දැන් ඔය සමාදන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ නමක් කියනා පින්වතුන් নমස්කාරය කියන්ට මේ පංචේ සමාදන් වෙන්න. එතකොට নমස්කාරය කියලා උන්වහන්සේ ඉස්සරහට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ හෝ තමන්ම කියලා. මෙන්න මේ විදිහට කියලා හරි අදිෂ්ඨාන කර ගැනීම වශයෙන් හරි ඒ කෙනෙකු ඉදිරියේ හරි ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ආන්නේ මේ වගේ කරන්නා වූ සරණ යාමට වචනෙන් කියලා සමාදානෙට කියනවා සත්පරායනතා සරණාගමනය කියලා. මොන දෙක. තුන ඒකට කියනවා ශිෂ්‍ය භාවෝපගමණයටපත් වෙනවායි කියලා. සිස භව උපගමන වීම වශයෙන් සරණාගමනේ සිද්ධ වෙන්නේ මනක් අහලා හරි. එහෙම නැත්නම් මනක් අහලා හරි බුදුරජාන් වහන්සේ ගැන අහලා හරි සංඝයාගේ ගුණ අහලා හරි හිතා ගන්නවා මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මයේ දේශනා කරපු ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේ මම අද ඉඳලා ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්. මම මේ ධර්මයේ ශ්‍රාවකෙක් ශිෂ්‍යයෙක්. ඒ සංඝ රත්නයේ ශ්‍රාවකෙක් ශිෂ්‍යයෙක් කියලා එක්කෝ බුදුරජාණන් වහන්සේට හරි ස්වාමීන් වහන්සේට කියනවා. එහෙම නැත්නම් තමම හිතාගන්න. මම තුනුවන්ගේ ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කියලා හිතාගන්න. අන්න ඒකට කියනවා ශිෂ්‍ය භාව උපගමන. කියන්නේ ශිෂ්‍ය භාවයටපත් වෙන්නා වූ සරණාගමනය කියලා. දැන් මේ රජතුමාගේ වැඩෙත් අපි හිතලා බලමු. තව එකක් තියෙනවා මෙහෙම. පනිපාත සරණාගමන. පනිපාත සරණාගමනය කියලා කියන්නේ මේ පනිපාතය කියලා කියන්නේ ගරු කරනවා. ඒ කියන්නේ කෙනෙක් උසස් කොට සලකනවා. ඒකට කියන පනිපාත සරණාගමනය. එතකොට මේ බුදුරජාන් වහන්සේ හරිම ශ්‍රේෂ්ඨයි. රජ පවුල අතහැරලා දාලා සත්ව කරුණාවෙන් ලෞතර බුදු වුණා. ඒ අවබෝධ කරගත්ත ධර්මය හරි විශිෂ්ටයි. ඒ ශ්‍රාවක සංඝරත්නය හරි විශිෂ්ටයි. මම වඳිනවා නම් පුදනවා නම් මෙන්න වඳින්න පුදන්න තියෙන ගරු කරන්න තියෙන ඒ ශ්‍රේෂ්ඨ ධර්මතා තුන. ඒක නිසා මම ඒ බුදුරජාණන් වහන්සේ උසස් කොට සැලකමින් මම ගෞරව කරනවා. මගේ নমස්කාරය වේවා. මගේ ගෞරවය හිමි වේවා, මගේ ප්‍රණාමය හිමි වේවා කියලා ඒ විදිහට කියනකොටම ඒකත් සරණාගමනයක් තමයි. ඒකට කියනවා ගරු කිරීම වශයෙන් සිද්ධ වෙන්නා වූ සිද්ධ කරන්නා වූ තනිපාත්‍ර සරණාගමනය කියලා. දැන් ওই කරුණ හතරක් කිව්වා. ඒ තමයි ආත්ම සම්නිර්යාතන සරණාගමනේ, සත්පරායනතා සරණාගමනේ, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ, තනිපාත සරණාගමනේ. මේ භාරද්වාජ පින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් බණහන්නේ කවුද? උදේන රජතුමා. උදේන රජතුමා මේ බණහාලා ප්‍රශ්නවලට උත්තර ලබාගෙන ධර්මයේ කෙරේ අතිශය පැහැදීමක්, අතිශය ශ්‍රද්ධාවක්, ඉතාමත්ම උතුම් පැහැදීමක් ඇති කරගෙන ඒ රජතුමා මේ විදිහට කියනවා. සම් භගවන්තං සරණං ගච්ඡාමි. ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සරණ යමි. ධම්මංච භික්ඛු සංඝං සරණං ගච්ඡාමි. ඒ තමයි තත්පරායනතා සරණාගමනය. ඊළඟට කියනවා මෙහෙම. උපාසකම්මන් භවං භාරද්වාජ උදාරේතු. අනේ ස්වාමීනි මම මේ උපාසකෙක් හැටියට, ශිෂ්‍යෙක් හැටියට, ගෝලෙක් හැටියට, ශ්‍රාවකෙක් හැටියට බාරගනීවා. ඒකට කියනවා මොකද්ද? ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. බලන්න. ඉතින් අනිත් එක ධර්මයටත් ගරු කරලා මෙන්න මේ විදිහට සරණාගමනයටපත් වෙනවා. මේ විදිහට බුදුන් සරණ යන්ට, දහම් සරණ යන්ට, සංඝුන් සරණ යන්ට වාසනාව ලැබෙනවා කියලා කියන්නේ ඒක සාමාන්‍ය වාසනාවක් නෙවෙයි. අපේ මේ බණ ඉන්න පින්වතුන් සිංහල භාෂාවෙන් අපි බණ කියන්නේ. ඒක නිසා හැම කෙනාම සතුටු වෙන්න ශ්‍රද්ධාව තියන අය වැඩි කරගන්න. ඒ වගේම සද්ධාව වැඩි කරගන්නට නැති අය තව සද්ධාව දියුණු කරගන්න. මේ බුදුන් සරණ යන්ට, ධම් සරණ යන්ට, සංඝුන් සරණ යන්ට අපි ලැබූ මනුෂ්‍ය ජීවිතය මෙච්චරයි වටින්නේ මෙපමණයි වටින්නේ කියලා නිම කරන්න බෑ. මේකට මිලක් තියන්න බෑ. මේකට ලන්සුවක් තියන්න බෑ. මේකේ ශ්‍රේෂ්ඨත්වය කියන්න බෑ. ඒ තරම් ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් මේ. ඒ ජීවිතයෙන් ඒ ලබාපු පිණින් ලැබපු කටින් පිනින් ලැබපු හිතින් පිනින් ලැබු මේ ජීවිතයෙන් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නේ සරණ යන්න අපිට පුළුවන් නම් ඒක මේ කියලා නිමක් කරන්න බැරි පිනක් කුසලයක් ධර්මයක් ඒ නිසා කියනවා බුදුන් සංගුන් බුදුන් දහම් සංගුන් සරණ ගිය අය අපායේ උපදින්නෙත් නෑ කියලා ලෝකෝත්තර මට්ටමින් කියන්නේ යේකේචි බුද්ධං සරණං ගතාසේ න තේ ගමිස්සන්ති අපාය යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාද යේකේචි බුද්ධං සරණං ගතාස යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාද ඒ අය නතේ ගමිස්සන්ති අපායන් ඒ අය අපායට යන්නේ නැහැ ඒක නිසා අපාය ගමන වළක්වන්න පුළුවන් හොඳ සරණ යාමක් තමයි මේ තථාගත ශාසනය අපිට ලැබිලා තියෙන වටිනා උතුම් ශාසනය මේ මේ ජීවිතේ ඒක නිසා ඉස්සර කාලේ තිබුණා මේ පැවිදි ක්‍රමයක්. ඒ පැවිදි ක්‍රමය ඔය තිසරණ සරණේ කිරීමෙන්ම තුන් සරණේ ලබා දීමෙන්ම උපසම්පදාවක් පිටනවා. එහෙම එකකුත් තිබුණා. ඒක පසු කාලීන බුදුරජාන් වහන්සේ වෙනත් ක්‍රමයකට පරිවර්තනය කරලා අතිරේකයක් එක්කාසු කරලා ඉතින් අද කාලේ පින්වත්නි අද කාලේ අහන්ට ලැබෙන දේවල් එක මේ මගේ පෞද්ගලික ධර්මාස මහර අයට බණ ඇහුවට තුනුරුවන් සරණ නැහැ. හයියෙන් ලවුඩ් ස්පීකරෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට තෙරුවන් සරණ නැහැ. හිස් හේතුව ලවුඩ් ස්පීකරෙන් බෆල් එකෙන් මයික් එකෙන් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මය නසනවා විනාශ කරනවා වැරදි අදහස් පතුරවනවා ඒක නිසා ඒ අයගේ තෙරුවන් සරණය නැහැ. තෙරුවන් සරණය හිඳිලා තෙරුවන් සරණ නැකිලා තෙරුවන් සරණ පිහිටලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අපි එනකොට මමත් ආවේ බුද්ධං සරණං ගච්ඡාමි කියලාගෙන ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලාගෙන එතකොට ඊට පස්සේ තමයි සාමනීර සීලය පළවෙනි එක තමයි බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිරත්නය ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය යම්කිසි කෙනෙකුට මහාන වෙන්න ලැබෙනවා නම් ඒක පුදුම විදිහේ වාසනාවක් ඔය අමාරුකම තමයි රජ්ජුරුව පවා කිව්වේ. රජ්ජුරුවන්ටත් දැනෙන අමාරුකම මගහරවගෙන යම්කිසි කෙනෙක් චීවරයකුත් දරාගෙන මේ බුද්ධ ශාසනය පැවිදි වෙනවා නම් ඒක කියලා නිමක් කරන්න බැරි තවත් අතිරේක වාසනා ගුණයක්. ඉතින් මේ වටිනා ශාසනයට මිනිස්සු ඔක්කොටාමින්ටත් බෑ. මේ පින්වතුන්ට මං කිව්වා අතිරේකයක් කියලා දෙනවා කියලා. සූත්‍රයට අතිරේකව මම නිතර මේ යුරෝපීය ධර්ම සභාවට සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි. ඉතින් නමුත් මම මේ පින්වතුන්ට අද අහුවෙච්ච වෙලාවේ ටිකක් කියලා දෙනවා. බුද්ධ ශාසනයේ පැවිදි කරන්න හොඳ අයත් ඉන්නවා. පැවිදි කරන්න එපා එපා කරලා කියපු ටිකකුත් තියෙනවා. හරියට කියනවා නම් පැවිදි කරන්ට එපා කියලා කියපු පැවිදි කරන්ට තහනම් කරපු වර්ගය ඉන්නවා 43 දෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 43 දෙනෙක් නම් කරලා මේ 43 දෙනාගෙන් කෙනෙක්වත් පැවිදි කරන්ට එපා කියලා. ඒ 43 දෙනාගෙන් විශේෂිත 11ක් ඉන්නවා. අනිත් 30 දෙනා හැරෙන්න. විශේෂිත 11ක් වෙනවා. ඒ 11 දෙනාව කොහොමවත්ම ඇතුල් කරන්න එපා දැනගත්තොත් පන්නන්න කියලා කියන්නේ. මම කිව්ව මේ පින්වතුන්ට මේ මම අතිරේකයක් කියනවා කියලා. හේතුව මේවා කියන්නේ අපේ මේවා අහගෙන ඉන්න ඔය ගිහි පින්වතුන් මේවා දැනගෙන තියෙන්න ඕන. ඔය හැම එක්කෙනාටම ගිහිල්ලා වඳින එක පුදන එක නෙවෙයි ඥානවන්තව වඳින්න ඕන පුදන්න ඕන. එතකොටයි පින් සිද්ධ වෙන්නේ. මට මේ ළඟදී අම්මා කෙනෙක් කිව්වා අපි වඳින්නේ සිගුරටනේ. අපි ගරු කරන්නේ සිගුරටනේ. මෙහි මෙහි එන්නේ ආවල් එකකට පන්සලට එන්නේ ආවල් එකකටද සිවුරු කඩේකට ගියා නම් වැඩේ ඉවරනේ. හිතන්න බලන්න. සිවුරට වඳිනවනම් සිවුරු ඇවිල්ලා මහානකමේ එක කොටසක් තමයි. අංගයක් තමයි. හැබැයි සිවුර ඇවිල්ලා ප්‍රධානාංගයෙන් නෙවෙයි. සිවුරට වැහිලා තියෙනා ඉන්නා වූ පුජ්‍යලයා අර හිතත් එක්ක සවිඥානික කය තමයි පුජ්‍යලේඛ හැටියට සැලකන්නේ. ඒකේ අතිරේක බාහිර එක ලං අංශයක් බාහිර අංගයක් විතරයි සිවුර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 11 දිනක් මහාන කරන්න එපා. පැවිදි නොකල යුතු පැවිදි වෙලා ඉන්නවා කියලා දැනගත්තත් හිමීට එක්කරගෙන ඇවිල්ලා සිවුරු ගලවලා ගිහි ඇඳුම් දීලා ශාසනයෙන් එලවන්ට එලවන්ට 11 දෙනෙක් ගැන කියනවා. ඒ 11 දෙනා මේ පින්වුතුන් දැනගන්න. මට පුළුවන් ප්‍රමාණයෙන් මම මේ පින්වුතුන්ට විස්තර කරලා දෙනවා. එකක් තමයි මේ පණ්ඩකයෝ කියලා જાතියක් ඉන්නවා. පණ්ඩකයෝ. පණ්ඩකයෝ කියලා කියන්නේ මේ කෙලෙස් අධික මේ කෙලෙස් අධික කොටසක්. ඒ කියන්නේ නපුංසක කොටසක්. ඒගොල්ලෝ වර්ග පහක් ඉන්නවා. මේ ඔය අසීත පණ්ඩක කියලා කොටසක් ඉන්නවා උසූය පණ්ඩක කියලා කොටසක් ඉන්නවා ඕපාකම පණ්ඩිත පණ්ඩක කියලා කොටසක් ඉන්නවා පක්ක පණ්ඩක නපුස්සක පණ්ඩක කියලා ඔය වර්ග පහක් වෙන ඔක්කොම පණ්ඩකයෝ පණ්ඩකයෝ කියලා කියන්නේ හරීම කෙලස් අධික කෙලස් වලින් මේ හිත පිරිච්ච අය මේ පිටු දැකලා ඇති සමහර වෙලාවට මේ ඔය කාන්තාවෝ දිහා පිරිමි දිහා නිකන් බලාගත්ත ගමන්ම අර නිකම්ම ලෝභ කමින් තණ්හාවෙන් ඇස් හරවන්නේ නැතුව ගිජුකමෙන් බලාගෙන ඉන්න චරිත තියෙනවා. ඔන්න ඔය වගේ අය. ඒ වගේ පණ්ඩකයෝ නපුංසක කට්ටිය මේ පැවිදි කරන්න එපා කිව්වා. එක පණ්ඩක දෙක උබතෝබියන් ජනක. තුන තෙය සංවාසක. හතරය තිත්‍ය පක්කන්ත. පහ තිරස්චාන තිරසංගත. හයවෙනි එක්කෙනා මාතෘඝාතකයා. 7 මේ පියාමරුපෙක් වෙනවා. පීතුඝාතක. 8 වෙනියා රහතන් වහන්සේලා මැරුවයි. 9 වෙනියා මේ බුදුන්ගේ ඇඟේ ලේසලපෙක් වෙනවා. අනිත් එක 10 සංඝ බේදේ කරලා තියෙනවා නම්. අනිත් එක්කෙනා 11 භික්ෂුනි දූසිකයා. හොඳට තේරුම් ගන්නට පණ්ඩකියෝ කියලා කියන්නේ කෙලස් අධික කොටසක්. ඒගොල්ලෝ මේ බුද්ධ ශාසනයට ආවොත් මේ පිරිසුදු සිල් ಗುಣ පුරන්නා වූ හාමුදුරුවන්ගේ ශික්ෂාපද සීලය පිරිසුදු භ්‍රමචර්යාව විනාශ කරනවා නැති කරනවා දුස්සීලෝ බවට පත් කරනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේ ඒ පණ්ඩකයෝ නපුංසකයෝ මේකට වද්දා එපා කියලා ඉන්නවා කියලා දැනගත්තොත් එහෙම අයින් කරන්න කියලා කියනවා. ඔය හැම එක්කෙනාම පිටින් හොදට හිටියට ඇතුලෙන් කෙලස් ගුලි. ඒක දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ අය නම් කරන්නේ. ඡන්දකයෝ කියන අය මේ පිටපැත්තේ බෝඩ් එක ගහලා නැහැ නළලි සීල් එකක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ නිකන් සමහර වෙලාවට ඉන්නවා කාන්තා ස්වරූපේ හැඬේ තියෙනා අය ඉන්නවා. ඒ කාන්තා වොයිස් එක තියෙන අය ඉන්නවා. ඔගොල්ලෝ පණ්ඩකයෝ. මේ නපුංසක ගති තිබෙනා අය. ඒගොල්ලන්ගේ බුද්ධ ශාසනයටවත් ඒ වගේම ශාසනයේ පැවැත්මටවත් අනිත් භික්ෂුන් වහන්සේලාගේ සීලයටවත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ටත් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නටත් බෑ. ඔන්න ඔය කාරණේ දැනගෙන අහේතුක පුජ්‍යලිය හැටියට මේ බුදුරජාන් වහන්සේ සහනම් කරන පණ්ඩතිය මහාන කරන්න එපා හැබැයි මේ අය මහාන කරන්නේ පන්සල් රකින්න නෙවෙයි. සමහරට පන්සල් රැක ගන්න අතුපතු ගාගෙන කුණු ගොඩක් අයින් කළා බල්ලු ජරා කරපු තර ටික අයින් කරගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවනම් මහාන කරන්න පුළුවන්. හැබැයි මහානකම පිහිටන්නේ ඒක නිසා තමයි සිවුරල යවන්න කියන්නේ. උබතු ව්‍යංජනකයා කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒත් නපුංසක වර්ගය ඒ කියන්නේ ස්ත්‍රී භාවය පුරුෂ භාවය ස්ත්‍රීලිංග පුරුෂ භාව ලිංග දෙකම පිළිහිටලා තිබෙන අයට කියනවා උබතු ව්‍යංජනක කියලා. එහෙම ඉන්නවා මිනිස්සු. සමහර අය ඉන්නවා ස්ත්‍රී භාවයත් නිරූපණය කරනවා පුරුෂ භාවයත් නිරූපණය කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය මිනිස්සු වගේ ඒවා මේ ප්‍රසිද්ධියේ නැහනේ. ඒවා හංගගෙන කියාගෙන ඉන්නේ. ඒ වගේ අයට මේ බුද්ධ ශාසනයේ පිහිටක් ලබා ගන්නට බෑ. ඒ අයට පුළුවන් නම් ඉස්සර වෙලා කරන්න ඕන වෙන්නේ පණ්ඩක භාවයෙන් මිදෙන්න ඒ නපුංසක භාවයෙන් මිදෙන්න පංචශීලයේ ආරක්ෂා කරන හොඳ දාන ආදී පින්කම් කරන එකයි බුද්ධ ශාසනයේ මහාන වෙලා කරගන්න හරියක් ඒගොල්ලන්ට ඉතුරු වෙලා නැහැ. ඒගොල්ලන්ගේ කර්මයෙන් ඒක වැහිලා තිබෙනවා. අනිත් එක තමයි තෙය්‍ය සංවාසක. තෙය්‍ය සංවාසකය කියලා කියන්නේ තෙය්‍ය කියලා කියන්නේ හොරට මහාන. හොර හොර මහාන. තෙය්‍ය කියන්නේ හොරකම් කරනනේ. හොරමහනක කියලා කියන්නේ මේ භික්ෂු ශාසනයට තමන්ම සිවුරක් පෙරවගෙන හාමුදුරු කෙනෙක් හැටියට උපසම්පදා භික්ෂුවක් හැටියට මේකට රිංග ගන්නවා. මේකේ කවුරුත් ගිහිලා බලන්නේ නැහැනේ කවද මහාන උනේ කොච්චරද කියලා. ඉතින් මේකේට ඇවිල්ලා මේකේ ඇස්සේ ඉන්නවා. මේ භික්ෂු සමාජයේ ඒගොල්ලන්ට හිතෙන જાති කියනවා. ඒගොල්ලන්ට හිතෙන જાති කරනවා. ඒ වගේම මේ කරන්න පුළුවන් හැම එකක්ම කරනවා. ආන්නේ එහෙම කර කර භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවා ඒගොල්ලෝ මහාන වෙච්ච උපාධ්‍යයන් වහන්සේ නමක් යටතේ ගෞරවත්වයක් ඇතුව ගුරුවරයෙක් හිමි කරගෙන මහාන වෙච්ච අය නෙවෙයි ඒ අය තමන්ම සිවුරු පෙරවගෙන මේ කියස්සේ භික්ෂු ශ්‍රමණ ලීලාවෙන් ඉන්න අය ඒ අයගේ බණත් ඒ වගේ ඒ අයගේ මහානකමත් ඒ වගේ ඕ ඔයාට කියනවා හොර මහාන කියලා හොර මහණුන් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පාළි වචනේ තමයි තේය සංවාසකය. ඒ වගේ අය ඉන්නවා කියලා දැනගත්තොත් එහෙම සිවුරු අරවලා පහ කරන්න ඕන අයින් කරන්න ඕන ඒ පහ කිරීම කිසිම දවසක පාපයක් වෙන්නේ ඒ අයින් කිරීමම පිනක් සිද්ධ වෙනවා ඒ අයින් කිරීමම කුසලයක් සිද්ධ වෙනවා අනිත් එක්කෙනා තමයි චිත්තය පංකන්තය චිත්තය පංකන්තය කියලා කියන්නේ මහාන වෙලා ඉඳලා උපසම්පදා වෙලා ඉඳලා මහානකම අතහැරලා දාලා වෙනත් තීර්ථකාරාමයකට යනවා වෙනත් බ්‍රාහ්මණ ඔය තැනකට යනවා ආගම අතහැරලා වෙන හැකට යනවා ආන් මේ වගේ ගියේ එක්කිනා ආපහු වෙනවා ඒක කලකිරලා මේ පැති. එහෙම આવක් ගන්න එපා කියලා කියන්නේ. මේ බුද්ධ ශාසනය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිහිල්ලා මහාන වෙලා සිවුරු පෙරවගෙන ඉඳලා ඊට පස්සේ මේක එපා කියලා තව එකකට ගිහිල්ලා තීර්ථකාරාමයකට ආජීවකයන්ගේ එක්කාසුවකට ගිහිල්ලා ඒක එපා කියලා ආයෙ එනකොට එයාව ගන්න එපා කියලා ආය ආපහු ඇවිල්ලා ඉන්න බව දැනගත්තොත් එහෙම කිසිම සංඝ කර්මයකට කිසිම සංඝ මේකකට ගන්න එපා එය ගියා ගියාමයි පන්නන්ට එයාට මේ බුද්ධ ශාසනයෙන් ආය පිහිටක් ලබා ගන්නට බෑ කියලා බුදුරජාණන් වහන්සේ ඒකේ තමා කරා. එතකොට පණ්ඩකයා, උබතෝභියංජනකයා, තේය සංවාසකයා, තිත්තේ පපතිය. අනිත් එක්කෙනා තමයි තිරච්ඡාමි. කිසිම දවසක තිරසංගතයේ කෙනෙක් මහාන කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔය ඇත්ත වශයෙන්ම මේ කලිසම් කෝට් තඳපු chimpanzee ඉන්නවා. ඒ වාගේම අපි දැකලා තියෙන මෙහෙත් ඉන්න බලලුන්ට කලිසම් කමිස අඳනවා. ඊට පස්සේ බල්ලුන්ට අඳවනවා. ඊට පස්සේ ඔය chimpanzeeයන්ට ඔය ඕ සත්තුන්ට මිනිස්සු ස්වරූපයෙන් මේ අඳවනවා. ඒ වගේම නාග වෙස්යෙන් එනවා. ගරුළු වෙස්යෙන් එනවා මිනිස් වෙස්ය දරාගෙන. මේ ගරුළයෝ නාගයෝ මිනිස් වෙස්ය දරාගෙන එනවා. ඒගොල්ලෝ තිරසංගත සත්වයෝ. ඒගොල්ලෝ මිනිස් වෙස්යෙන් ආවට මහාන කරන් දෙපා මේ බුද්ධ ශාසනයෙන් පිහිටක් ගන්න බෑ කියනවා. ඔන්න පස් දෙනෙක් ඉන්නවා. පණ්ඩක, ඔබතෝගංජනක, තේ සංවාසක, තිත්‍ය පංස්කන්තක, තිරච්ඡානගත. අනිත් එක්කෙනා තමයි මව් මරුපෙක් කෙනා. පංචානන්තරී කරපෙක් කරපෙක් කෙනාට මහානකම පිහිටන්නේ නැහැ. එලවන්න කියනවා. පියා මරපු එක්කිනාට මහානකම පිළිගන්නේ නැහැ. එයාට මේ ශාසනයෙන් වැඩක් ගන්න බෑ. කර්මෙන් ආවරණය වෙනවා. රහතන් වහන්සේලා මරපු එක්කිනාට මේ ශාසනයෙන් පිළිතක් ගන්න බෑ. එයා කර්මය වහගත්තා. බුදුන්ගේ ඇඟේ ලේසලෝප එක්කිනාට මේ ශාසනයෙන් පිළිතක් ගන්න බෑ. එයා වෙනසුණා. සංඝ බිහිද කර්මයේ කලාව කෙනාට මේ ශාසනයෙන් පිළිතක් ගන්න බෑ. එයාටත් මේ කර්මෙන් ආවරණය වුණා. ඒක නිසා පංචානන්තරේ කර්මය. ඒකට 10යි අනිත් එක්කෙනා තමයි භික්ෂුනි දූෂකයා. මේ බුද්ධ ශාසනයේ උපසම්පදා සීලයක් දරාගෙන හිටියා වූ භික්ෂුණියක් වුණේ නම් මේ ලෞතර බුද්ධ ශාසනයේ භික්ෂුණීත්වයට පත් වෙලා හිටියා වූ සිල්වන්ත ගුණවන්ත යහපත් ගුණ ඇති නිවනට මෙහෙ කරා මෙහෙ වූ නිවනට හරවලා තිබෙනා වූ හිත් ඇති හොඳ සුපේසර ශික්ෂාකාමී භික්ෂුණීන් වහන්සේ නම දූෂණය කරා නම් ඒ දූෂකයාව මහාන කරන්න එපා. ගිහි වෙලා හිටියා ඉඳලා දූෂ භික්ෂුත් නිය දූෂණය කරා නම් එයා මහාන කරන්නත් හොඳ නැහැ. භික්ෂුවක් හැටියට ඉඳලා දූෂණය කරා නම් එයා තියාගන්නත් හොඳ නැහැ. දෙන වෙලොදක්. ඒක නිසා මේ 11 දෙනාට මේ ශාසනයෙන් වැඩක් නැහැ. මේ ශාසනයෙන් පිටක් ගන්න බෑ. ඒක නිසා මහානකමට ගැලපෙන්නේ නැති, මහානකමට සිවුරට ගැලපෙන්නේ නැති, සිවුරට සිවුරෙන් පිටක් ලබන්න බැරි, මහානකමින් පිටක් ලබන්න බැරි, බුද්ධ ශාසනය රකින්න බැරි, බුද්ධ ශාසනය පවත්වන්න බැරි පෞකාරය එක දෙන තමයි ඔය. ඇත්ත වශයෙන්ම සාසනික වශයෙන්. හැබැයි ඒගොල්ලෝ ඥානවන්තව කටයුතු කරොත් අර පෞකාර වුණත් අකුසලයට බැඳුනත් අජාසත් රජතුමාටත් පිටක් හදාගන්න පුළුවන් වුණා බුද්ධ ශාසනය. ඒ වගේ මේ අය මහාන වෙන්නේ ඇතුව ගිහි වෙන්න කුසල ධර්මයන් වැඩ කරොත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය ඇතුව මේ අයට පුළුවන් මේ ජීවිතේ අනිත් ජීවිතයකට මාරු වෙලා මේ ජීවිතේ වෙනස් කරගන්න. ඒක නිසා මෙන්න මේ 11 දෙනා ගැන මේ 11 දෙනා ගැන මේ පින්වතුන් දන්නවා නම් කවුරු හරි ඔන්නේ ඉන්නේ එක්කෙනා මෙහෙම එක්කෙනෙක් කියලා ඒ හාමුදුරුවන්ට පන්සලට ලියුමක් අරින්න මෙයා ගැන චෙක් කරන්නයි කියලා ස්පිතාලයකට හරි ගිහිල්ලා එහෙම කරලා සාසනය රකින්න. ඔය මෙහි දැන් එකතු වෙන අය මේකට එකතු වෙන අය ඇවිල්ලා දැන් හොඳ හොඳ තැන්වල ඉන්න අය ඉන්නවා. හැබැයි අපේ ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට ওই පන්සලේ ඉන්න ආ උදානයකට පිළකට ගෙන්නගෙන යන්න හාමුදුරුවෝ ටික වැඩි කරගන්න ඕන හින්දා මේ හිස් සංඛ්‍යාව ඔළු සංඛ්‍යාව වැඩි කරගන්න ඕන නිසා මහාන කරනවා පෙළට තියාගන්න මේ ශාසනය ගැන හැඟීමක් නැහැ. මේව අහගෙන ඉන්නවා නම් මේ සමහරට හාමුදුරුවෝ තහන වෙන්න පුළුවන්. මම මේ නිව්සීලන්තේ ඉඳලා කතා කරන්නේ මේ ඇත්ත කියන්නේ. ඒ හාමුදුරුවෝ මේ සාංගික දානයකට හාමුදුරුවෝ සංඛ්‍යාව බලනවා මිසක විතරයි ඒක පුරවන්න යනවා. නමුත් බුද්ධ ශාසනය බලන්නේ නැහැ. එතකොට 11 දෙනෙක් ඉන්නවා ওই විදිහට එපා කියලා. මේ 11 දෙනා පැවිදි කරලා ඉන්නව දැනගත්තොත් මේ අයට මහානකම පිහිටන්නේ නැහැ කියලා මේ අය පන්නා දාන්න උනේ අයින් කරන්න උනේ එලව දාන්න උනේ. ඒ බුද්ධ ශාසනය රකින්න. ඒක නිසා අපේ පින්වතුන් මේ පංචශීලයේ කුසලයේ දැනගන්නවා වගේම මෙන්න මේ කාරණා ටිකත් හොඳට තේරුම් ගන්නට ඒ වගේම මේ අර තව ඔය අර පණ්ඩක පිළිබඳව විස්තරයක් අත්‍ය පස්සේ වෙලාවක අපි පුළුවන් වුණොත් කියලා දෙමු. ඉතින් මම හිතනවා මේ මේ කියාපු කාරණා ටික මේ පින්වතුන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ නිසා ගිහි පින්වතුන් හැටියට මේ පින්වතුනොත් බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට මේ සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම ධර්මයේ පවත්වන්න සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම අපි මම ඉස්සර මේ ඉස්සර මගේ තිබුණා මේ යම්කිසි හැඟීම් විතරක් තිබුණා. මම ඒක මේ ළඟදි ළඟදී අත්දැකීම් එක්ක මේ වෙනස් කරගත්තා සහ වෙනස් වුණා. මම ඉස්සර හිතාගෙන හිටියා මේ ඔය මෙහි පැත්තට රටවලට යන අය, එංගලන්තයට යන ඒ වගේම ප්‍රංශයට, කැනඩාවට, මෙහේ නව ශ්‍රීලන්තේ, ඕස්ට්‍රේලියාවේ ඔය USA යන කට්ටිය ඉතින් ඔය ඉගෙනගෙන තියාගෙන හොඳ ඥානවන්ත අය තමයි මේ එහෙත් යන්නේ. එයාට බණ කිව්වම තේරෙයි වැටහෙයි කියලා හරි හැඟීමකුත් එහෙම මට එහෙම තිබුණා. ඉතින් ඉංජිනේරුවෝ, කොම්පියුටර් සයන්ස් ඊළඟට ඔය දෝස්තරවරු ඩෙන්ටිස්ලා ඊළඟට ඔය මේ එක එක ඔය උගත්ය සම්මත එහෙම හැංගීමත් මේ මිනිස්සුන්ට මේ ගණිතාඥයෝ මේගොල්ලෝ හොඳ හැංගීමක් තිබිච්ච උගත් අය මේගොල්ලන්ට බණ කිව්වන් පස්සේ මේ හොඳට ඉස්සරහට යන්න පුළුවන් නේද කියලා මට එහෙම හැංගීමක් තිබුණා. හැබැයි මම පස්සේ හිතුවා මේ ගමේ අර උපාසකම්ම කෙනෙකුට කියලා දෙනවට ඒක හොඳයි මේ අයට කියනවට වඩා කියලා හේතුව මේ සමහර අය ඔක්කොම නෙවෙයි ඔය කියපු ලිස්ට් එකේ ඔක්කොම නෙවෙයි සමහර අය එහෙම උගත් ඒ මාන්න තමයි හිතියට උගත් මාන්නේ හිතියට උගත් සත්ත්ව හිතියට සමහර අය සත්‍විතිනේ සමහර අය මහා මේ නැති හිතේ වෙන මෝඩ අල් මේක මේ මම මේ වචනේ හිතනවා කියන්නේ රූට් එක මෝඩ අල කියලා කියන්නේ රූට් එක හරියම පහත් හිතාගෙන හිතියට අපි මෙච්චර බණ කියන්න ඕනේ කියලා තීරණ දෙයක් නැහැ වැටහෙන දෙයක් නැහැ ඉතින් ඒ අතින් මේ කල්යාණ මිත්‍ර සංගමය මේ ප්‍රංශේ ඉඳලා එකතු කරගෙන මේ පින්වතුන් කරන වැඩේ මම හරියට අගය කරනවා. අර වගේ තත්යකටපත් වෙන්නේ නැතුව ඔය නිකන් උගත්යයි සම්මත පැත්තට යන්නේ නැතුව මේ බුදුරජාන් වහන්සේගේ පිරිසුදු ධර්මයේ තියෙද්දි ඒවට යන්නේ නැතුව නිකන් වචන හරඹත් එක්ක එල්ලි එල්ලි බුද්ධ ශාසනයේ නැසන විනාශ කරන ඒවාට සම්බන්ධ වෙන්නේ නැතුව මේ පිරිසක් එකතු වෙලා ඉන්නවා කියලා කියන්නේ හරියම බුදුරජාණන් වහන්සේ කාලේ හිටියන මගේ විශ්වාසය ඇටියෙත මේ පින්වතුන්ට හරියට අගය කරනවා. සා සාදුකාරයක් දීලා උන්වහන්සේ අර ඉස්සෙල් කිව්වාගේ සාදු සාදු කියන වචනේ කියලා උන්වහන්සේ අගය කරනවා මේ කරන වැඩ පිළිවෙල හොඳයි කියලා. ඉතින් ඒක නිසා ඔය ඔක්කොම ඔය ඉන්න මිනිස්සු ඔය දොස්තරවරු වුණාට ඔගොල්ලෝ ඔක්කොම ඥානවන්තය නේ. ඔය මේ මුලා කරන්න පුළුවන් නිකන් අර පිටකොටුවේ කපටින්ට වගේ. මේ මොකක් හරි එහෙම මෙහෙම වචන විග්‍රහ විද්‍යාවක් දාපු ගමන් ඔහෙ අහුවෙනවා. ඒ තරම් රැවටෙන මේ අය. ඒක නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අහන්ත හිතන්ත මෙනෙහි කරන්ට තව ධර්ම ගොඩාක් තිබෙනවා අද මේ වැඩසටහනට කියපු ටිකේ සූත්‍රයේ අන්තර්ගතේ. නමුත් මම මේ ටික මේ වෙලාවේදී මේ කිමොතුන්ට ප්‍රමාණවත් වෙයි කියලා හිතාගෙන මම නවත්තනවා. මම කියලා දුන්නේ සූත්‍ර අර භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ සූත්‍රය ඒ වගේම උන්වහන්සේගේ ඒ භාරද්ද ස්වාමීන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේ ශාසනයට ඇතුල් වෙච්ච විදිය උන්වහන්සේගේ හැඟීම උන්වහන්සේගේ පාත්‍රය ඊළඟට උන්වහන්සේට උදේන රජතුමාගේ උයනේදී වෙච්ච සිද්ධිය මූණ දෙන්න දීපු විදිය කියලා දුන්නා ඒ වගේම උදේන රජතුමාගේ තිබිච්ච කෲර හිතින් රහතන් වහන්සේ නමක් කෙරෙහි පවත්වාගත්ත ඒ තරහ ඉතින් ඒ වෙලාවෙම ඒ දවසේම ඒ මොහොතේම ditthadhamma වේදිනිය කර්ම විපාක දීපු හැටි මම මේ පින්විතට මතක් කරා. උදේන රජතුමා ඒ ඒ ස්වාමීන් වහන්සේ කෙරේ පැහැදිලා ප්‍රශ්න අහපු හැටියත් ඒ වාගේම උන්වහන්සේ කෙරේ උන්වහන්සේගෙන් බණ අහලා බුදුන් දහම් සරණ සංගුණ සරණ ගිය විදිහත් මම මේ පින්විතට මතක් කරා. ඒ වාගේම ලෝකෝත්තර සරණාගමනේ ලෞකික සරණාගමනේ වෙනස කියලා දුන්නා. ඒ වගේම ලෞකික සරණාගමනේ තිබෙනා වූ ආකාර හතර මේ පින්වතුන්ට මම කියලා දුන්නා. ඒ වගේම තමයි බුද්ධ ශාසනයකට එන්න පුළුවන් විදිය බෞද්ධයෙක් වෙන හැටි කියලා දුන්නා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන කරුණු වලින් ඒ වගේම තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් මේ බුද්ධ ශාසනයට ඇතුළට බැරි මහානකම දරන්නට බැරි 11 දෙනෙක් ගැන කිව්වා. ඒ වගේම තමයි ඒ 11 දෙනා දැනගත්තොත් මේ පින්වත්තුන්ට ශාසනික වශයෙන් උපකාර වෙන හැටියත් හිතාගන්න ඉතින් අපි ඇසින් වාසනාවන්තයි මේ ධර්ම කරුණ ටික දැනගෙන පරිස්සම හදාගෙන කර්මයේ කර්ම ගැන ඵලයේ ගැන විශ්වාස කරගෙන කුසල ධර්මයන් වඩාගෙන මේ අපිට මේ ලෝක වටේ නිදගෙන අහගෙන ඉන්න මේ පින්වතුන් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සදාකාලික සැප ඇති උතුම් අමාමහා නිවෙන සනසින්ත ලැබීවා නිර්වාණ අවබෝධයට නිවන් ස්පර්ශයට නිර්වාණ ස්පර්ශ කිරීමට මේ කුසලයේ ඒකාන්තෙම හේතු වාසනා වේවා කියලා මම මෛත්‍රීන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පරමාර්ථ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දන්නවා වේලාව මධ්‍යහන මධ්‍යහනේ රාත්‍රී මධ්‍යම රාත්‍රී 12ට ආසන්නව තියෙනවා. නමුත් අපි අපේ ශ්‍රාවක පින්නතුන්ට පොරොන්දුවක් දුන්න අපි සාධර්ම සාකච්ඡාවක් කරනවා කියලා අපි මම හිතනවා එකම එක ප්‍රශ්නයකට අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියලා හිතනවා ස්වාමීන් වහන්සේ කමක් නැද්ද එහෙමට? කමන්න අහන්න ප්‍රශ්නය අහන්න. හොඳයි අපි එකම එක ප්‍රශ්නයකට යමු ස්වාමීන් වහන්සේ කාල වේලාව සැලකලා මධ්‍යම රාත්‍රියේ 12ට විනාඩි 5යි තව තියෙන ස්වාමීන් වහන්සේ වාසය කරන රටේ කල්යන මිත්‍රයනි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. හොඳයි ඊළඟ සම්මා තරුතර මහා සංඝරත්නය ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ගේ නවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාමත්ම වැදගත් ධර්ම දේශනාවක් කළා මේ බොහෝ විට මේ සංයුත්ත නිකායේ පින්තෝල බාරද්වාජ සූත්‍රය අසුරු කරගෙන පින්තෝල බාරද්වාජ ස්වාමීන් වහන්සේගේ අතීතයේ කතාවත් සහ ඒ වගේම සරණයම සහ අතිරේකක් ගැන අපිට කියලා දුන්නා ඔබ වහන්සේට ගොඩාක් පිං මේ ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්න ස්වාමීන් වහන්සේ මට මේ පිළිබඳ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මේ අවසාන වශයෙන් මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීමේදී මේ සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමකදී මේ දිනදා ජීවිතයේදී කරගන්න අමාරුයි තාමත් මනාව සංවර කරගත්ත ඉන්ද්‍රයන් තිබිය යුතුයි එහෙම නැත්නම් විදර්ශනා සහගත දියුණු කරගත්ත මනසක් තිබිය යුතුයි එහෙම නැත්නම් හැම අවස්ථාවකදීම අපි අහු වෙනවා මට තේරෙච්ච විදිහට මම මේ ගැන අත්දැක බලලා තියෙනවා අපි යමක් දකිනවනම් මේ දකින බවට අවදි නුනොත් අනිවාර්යයෙන්ම අහු වෙනවා වගේ තමයි මට තේරුනේ ඒක නිසා මේ මම පින්නත් ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් හැටියට විමසන්න කැමැති. එහෙමනම් අපි මේ කියන්නේ සතර ඉරියව්වේදීම මනාව සංයමය කරගත්ත ඉන්ද්‍රියන් තිබිය යුතුයි නේද කියන එකයි මගේ ප්‍රශ්නේ පෙරවන් සක්නයි. ඕ මහත්තයා මේ තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අභාවිත හිතක් අභාවිත කයක් අභාවිත සීලයක් තිබෙනා වූ අභාවිත ඉන්ද්‍රියක් තිබෙනා වූ අයටයි භාවිත ඉන්ද්‍රිය තියෙන බයට අය බවටපත් වෙන්නේ අභාවිත කෙනෙක්මයි ඒකට තියෙනවා ක්‍රමයක් ඒකට තියෙනවා පිළිවෙතක් මොහොතේ පීනන්න යනකොට ඒ මොහොතේ පීනන්න යන්නේ කෙනාට කවදාකවත් සැල්ලකින් නිදහස් වෙන්න බෑ ඒ රැල්ලට ඔරොත්තු දෙන විදිහට ඇඟ හදා ගැනීම යට යෑම රැල්ලෙන් උඩට පැනීම ඒකේ ක්‍රමයක් තියෙනවා රැල්ල එනවා ඉතින් අපි රැල්ල මගහරින්නේ විදියක් තියෙනවා ඒක නිසා මේ එකපාරම ඕක බෑ එකපාරම වැඩේ කරන්න බෑ අපි හිතා ගන්න ඕනේ මම මේ පුරුදු කරන එක්කෙනෙක් මම දියුණු කරන කෙනෙක්. යම් යම් වැටීම් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ ඒ කියන්නේ මේ නිවන් මාගේ යනකොට යම් යම් හැලහැප්පිලිකම් වැටීම් තියෙනවා. යම් යම් තැන්වලදී අපි පරාජය වුණා වගේ නිකන් ආපස්සට යනවා. ඒ හැම දෙයකින්ම හැම දෙයකින්ම ඉගෙන ගැනීමක් අත්දැකීමක් ක්‍රමය හදා ගැනීමක් සකසරුවන්කමක් ඇති කරගන්න ඕනේ. ඒක අද මේ මහත්ය අහපු ප්‍රශ්නය තුල තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි මගේ අත්දැකීමෙන් මම දන්නවා කිව්වා මේක අමාරුයි කියලා. ඇයි ඒ වචනේ මට කිව්වේ? අත්දැකීම තුල තිබෙනවා Tamanට ඒකෙන් ඉගැන්වීමක් කරනවා මේ වැඩේ ටිකක් අමාරුයි. හැබැයි ඒකට ක්‍රමය හදාගන්න ඕනේ. මේ ගිහි ජීවිතයක් ගත කරන එක්කෙනා පැවිද්දෙක් නෙවෙයි. පැවිද්දෙක් කරන තරමක් ගිහි ජීවිතයක් ගත කරන එක්කනට බෑ. ඒකත් අපි දැනගන්න ඕනේ. ගිහි ජීවිතයක් ගත කරන ගමන් පැවිද්දෙක් හැටියට ඉන්න බෑ. ඒක නිසා ක්‍රමයක් තිබෙනවා ගිහි ජීවිතයක් ගත කරන එක්කෙනාට උනත් ඒ පරාසය තුළ ඒ ප්‍රමාණය තුළ ඒ ඒරියා එක තුළ කරන්න පුළුවන් වැඩි. ඒක නිසා ඉස්සර වෙලාම යුද්ධයට යනකොට අර සේෆ්ටි ගියර්ස් දාගෙන යනවා වගේ සේෆ්ටි තියෙනවනේ ස්කිට් එකක්. ඒ වගේ අපි යම්කිසි තැනකට යනකොට ඉස්සර වෙලාම හිත අවදි කරගන්න ඕනේ මම යන්නේ මේ හැඟීමේ. මම යන්නේ මේ හැඟීමේ. හොඳ අත්දැකීමක් තියෙනවා. දැන් මේ මහත්තයා අපි හිතමු ඉන්ද්‍රිය සංවරේ ඕක ඇවිල්ලා මෙහෙමයි තියෙන්නේ. පුජ්‍යලියෙකුට බලපාන්නේ සවිඥානික වස්තුවක්. අවිඥානික වස්තු වලින් අපිට ඒ තරම් බලපෑමක් නැහැ. අපි හිතමු පවුඩර් ටින් එකකට ලෝභ කරනවා කියන එක ඒ තරම් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඇඳුමකට ලෝභ කරනවා කියන එක ඒ සාමාන්‍ය දෙයක්. ඒක තද තියන්න. හැබැයි පුජ්‍යලයට ලෝභ කරනවා කියන එක එහෙම නෙවෙයි. අවිඥානික වස්තුවට ඇදිලා යනවා. ඒක නිසා මේ හැලහැත්තිල වැඩිපුර තියෙන්නේ අවිඥානික. ඒ අතරේම උනත් බල්ලෝ බලන්නුන්ට ලෝභ කරනවා වගේ නෙවෙයි මනුස්ස කයකට මනුස්ස ජීවිතයකට ලෝභ කරන්නේ. එතනමුත් තමන්ගේ වර්ගයාට වැඩි ඇදිල්ලක් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී මේ විදිහට හිතන්න පුරුදු වෙනවා නම් අපි ඒක කරලා තියෙනවා. ඔය ඉන්දියානු ජාතිකයෝ සුදු මිනිස්සු ප්‍රංශ ජාතිකයෝ ඉංග්‍රීසි ජාතිකයෝ ඔය දිය කට්ටිය දිහා අපි හිතමු බැලුවම ඔයගොල්ලෝ අපි ඉස්සරහට එනකොට ඔයගොල්ලෝ අද හැන්දියට ජංගියට හොඳට ජන්ඩියට ඇඳලා පැලඳලා හොඳට ගියාට ওই මිනිස්සු අද සුදු මිනිස්සු වුණාට ওই මිනිස්සු අපේ අපිට පාකිස්තාන කාර්ය වුණාට ওই මිනිස්සු අපිට මිඩල් ඉස්ලා වුණාට ওই මිනිස්සු අපි ඉන්දියන් කාර්ය වුණාට ওই මිනිස්සු අපේ ශ්‍රී ලාංකිකයෝ වුණාට ඔය ගොල්ලෝ අපේ නෑදෑයෝ නොවුණාට හිතවත් නොවුණාට ඕගොල්ලෝ සංසාරේ අපේ අම්බලා වෙච්ච අය ඒ වගේම නැගණිය වෙච්ච අය, දූල වෙච්ච අය ඕගොල්ලෝ යනවා. ඒ සංසාරේ අර උප්පත්තියෙන් දුර වෙලා ඒගොල්ලෝ ඒක නිසා ඒගොල්ලෝ අපිට ඒගොල්ලෝ මතකයි, අයගොල්ලන්ට අමිත අපිව මතකයි. ඒක නිසා සංසාරේ කොහේ හරි දවසක කොහේ හරි ජීවිතයක මෙයා මගේ අම්මා. සංසාරේ කොහේ හරි ජීවිතයක මගේ උකුලේ නැලවිච්ච පුංචි දරුවෙක් මෙයා. සංසාරේ කොහේ හරි දවසක මෙයා මගේ මට කණ්ඩ දීපු ඒ වාගේ මට උදව් උපකාර කරපු මට මගෙන් උදව් උපකාර ලැබු මගේ නංගි කෙනෙක් මගේ සහෝදරයෙක් මං කවදා හරි දවසක මේ අතීතයේදී කොහේ හරි જાතියක මම මෙයාගේ පාදේ ගාල වැඩිහිටි නැගණියෙක් වැඩිහිටි සහෝදරියක් හැටියට මම වැඳවැටලා තියෙනවා. එයා මට අයියා කියලා වැඳලා තියෙනවා. මම මෙයාගේ පාගාව කොහේ හරි දවසක මං ගරු කරලා මේ අම්මා හැටියට වැඳලා තියෙනවා. ওই විදිහට හිතන්න පුරුදු වෙනවා නම් ආන්න අර වැඩේ අර බින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ ඒ දේශනා කරපු බණට ගැලපෙනවා. ඒ විදිහට හිතන්න පුළුවන් නම් ඒක හරි සෙනෙහසක් මිශ්‍ර වෙච්ච සංවරයක් හැදෙනවා. සෙනෙහසක් මෛත්‍රියක් මිශ්‍ර වෙච්ච සංවරයක් හැදෙනවා. ඒක වැඩ කරන්නේ නැත්නම් හොඳම දේ තමයි ධාතු මනසිකාරය. ඒ කියන්නේ මෙයා යන්නේ මනෝ ධාතුවක්. මෙයා යන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් කියලා හිතන්න. හොඳට වැඩේට ඉස්සර වෙලා මේ වැඩේට යන්න කලින් හිත හදාගෙන යන්න. ඔහොම පුරුදු කරනකොට හරියනවා. අනිත් එක තමයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් එක්ක ඒ ගැන කතා කරන්නත් ඕනේ. ඒකත් හිත වෙනවා. මම හිතනවා මේක තරමක ඖෂධයක් වුණායි කියලා. තේරුම් ගන්න. බොහොම පින්න ස්වාමීන් වහන්සේ කොන්සර්ට් හොඳයි තෙරුවන් සරණයි මම හිතන කාල වේලාව නැවත මීට වඩා කාලය ගත කිරීමට අපහසුයි විශේෂයෙන් නවසීමන්තේ දැන් මධ්‍යම රාත්‍රී ඉක්මවා ගිහින් තියෙනවා. ඉතින් අපි වෙනුවෙන් ඉතාමත්ම අනුග්‍රහයකින් අපට අද සම්බන්ධ වුණා පූජ්‍යපාද වැඩිමඩ දිනාලංකාර ස්වාමීන් වහන්සේ අපගේ අතුස්ස මහත්මයාගේ ගෞරවනීය ඉල්ලීම පරිදි ඒ වගේම අපි සවනට සිසිදස නිර්මාතෘ ලලිත් දලුවත් මහත්මයාටත් මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදනා කර සිටිනවා අපිට මේ වගේ පසුබිමක් ඇති කර දීම සම්බන්ධයෙන් ඒ වගේම එතුමා අපිට දන්නා සිටිය ඉදිරි සාකච්ඡාවලදී Skype for Business link එක දාලා තිබුණා ඉදිරියට සහභාගී වෙන්න. ඒකවල කාටවත් කරදරයක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්කම පෙන්වලා අපි ලබන සතියේ ඉරිදා ඒ අදාළ දේශකයන්න් වහන්සේ සමග අපි සම්බන්ධ වෙන්න බලමු ඒ link එක හරහා. ඉතින් අද දවසේ අපි වෙනුවෙන් පැය දෙකකට අධික කාලයක් මහන්සි වෙමින් තමන්ගේ ශ්‍රමය කැප කරගෙන ඒ වගේම රාත්‍රිය මධ්‍යම රාත්‍රිය දක්වාම අපහාරණේ ඉඳලා අපේ ධර්ම කාරණා මතු කරලා දීලා කාලෝචිතව යම් යම් දේවලුත් අපිට මතක් කරලා දීලා අපිව ධර්ම මාර්ගයේ මේ නිවන් කරා යන මාර්ගයේ තවත් දශමයක් හෝ ඉදිරියට යාමට අපි තම තමන්ගේ හැකියාව අනුව අපිට ධෛර්යය, වීරිය, ඒ වගේම ධර්ම ඥානය ලබා දෙන පූජ්‍යපාද වැඩිමඬි දිනානන්දසාර ස්වාමීන් වහන්සේට අපි ඊටාත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ අපිට ඔබ වහන්සේ ඊටාම කල්යාණ මිත්‍රෙක් අපගේ ධර්ම මාර්ගය දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේ දෙන අනුග්‍රහය අපි ඊටාත්ම අගය කරනවා එහෙමනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපි ඊටාත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙසට පෙරවන් සරණයි සම්මාස. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ මට විනාඩියක් දෙන්න අවසර ඔබ වහන්සේට පුංචි පණිවිඩයක් දෙන්න තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇත්තෙන්ම අපි පංචමහා දිස්ත්‍රාණ පූජාවෙන් පසුව ආරම්භ කරපු මේ ධර්ම සාකච්ඡාව අතේදී ඔබ වහන්සේගේ ප්‍රථම හමු අපිට මේ හම්බුනේ ස්වාමීන් වහන්සේ. මේ පංචමහා දිස්ත්‍රාණ පූජා අවස්ථාවේදී ඔබ වහන්සේගේ විශේෂම වගේ විහාරස්ථානයේ දිනම ඒකට ඒක සමගාමීව අදිස්ථාන කරන අවස්ථාවේදී සම්බන්ධ වී ඒ අදිස්ථාන අපහා සමග සම්බන්ධී ලෝක පුරා වෙස්න අනිත්‍ය සමග සම්බන්ධී අදිස්ථානයේ ආකාරයෙන්ම කරා ඒක සානස් ඔබ වහන්සේත් මම හිතන වස් කාලේ ඉතාම සුළු දින කීපයකට අපි වෙනුවෙන් මහත් කරුණාවෙන් ස්වාමීන් වහන්සේ වැඩම කරා පංචඅධිෂ්ඨාන භූමියට ඔබ වහන්සේත් එක්ක මට කතා කරන්නත් වචනයක් හම්බුනේ වචනය දෙකයි ස්වාමීන් වහන්සේ මම හරි කනගාටුණා ඊට පස්සේ අපිට ධර්මයේ කියා දීපු විශේෂයෙන් මේ මේ පංච අධිෂ්ඨාන පූජාවට අපි යොමු කරපු විශේෂයෙන් ස්වාමීන් වහන්සේ අධිෂ්ඨාන පූජාවට යොමුනේ මේ සාකච්ඡා මණ්ඩලයේ කිව්වත් භූමිය සැකසුවේ මේ සාකච්ඡා මණ්ඩලයේ කිව්වත් මම නිවැරදි අපේ දලිත් දලුවත් මහත්තයා ඇතුළු මේ අම්බෙච්ච කල්යාණ මිත්‍ර පිරිස ඒට මග පෙන්නේ ස්වාමීන් වහන්සේලා නිසා වහන්සේලාගේ අද ධර්මදේශනා මට තේරුණා වහන්සේලා කොච්චර සංවේගයෙන් අද ඉන්නවාද කියලා විඳ කවදාකවත් වහන්සේගේ ධර්මදේශනාවක් මම මෙවන් මෙවැනි විදිහට වහන්සේ සංවේගාත්මකව කතා කරනවා දැක්කේ නෑ ස්වාමීන් වහන්සේ අපිට ඒක හොඳ හොඳ ආකාරයෙන්ම ස්වාමීන් වහන්සේ අපිටත් ඒක දැනලා තියෙන ස්වාමීන් වහන්සේ මේ මේ පූජාවෙන් පස්සේ ස්වාමීන් වහන්සේ ඒකේ උණුසුම යන්න ප්‍රතිමෙන් සොයනවාස මෙහි තර්ජනය බොහෝ අපි හිතනාට වැඩිය බොහෝ දුරදික මේක උඩුදුගියේ තුවාලයක් වගේ අර අපේ අපේ කාලයක් පැවතින යුද්ධය වගේ උඩුදුග කියලා තියෙන තුවාලයක් වගේ දැනුන නිසාම ස්වාමීන් වහන්සේ එයින් ඔබට ගිහිල්ලා එයින් අර ඇති කරගත් යම් කීර්තියක් කියනවනම් ප්‍රශංසාවක් කියනවනම් විශ්වාසයක් කියනවනම් මිනිසුන් අතර ඒ සියල්ලම ස්වාමීන් වහන්සේ මහා ආයුධයක් එහෙම නැත්නම් අපිට මේකට මේ මේ සඳහා භාවිතා කළ හැකි ශක්තියක් කරන ස්වාමීන් වහන්සේ මම ඊට කටයුතු කරන්න පටන් ගත්තා මේ මේ ධර්ම විකෘතියෙන් ධර්ම අධර්ම ආදීන්ව තනිකරම නිහඬ කරන්න පුළුවන් යටිපියුලකට යන්න ඊට පසු දිනේම ස්වාමීන් දවස් 3කට පස්සේ ස්වාමීන් වහන්සේ මම සාසනික සමගිය වුණා. සමහර දැවුණු ස්වාමීන් වහන්සේ මේ කියලා කරන්න දෙයක් සංඝයා වහන්සේලා ඉස්සලා අපි ඔක්කොම එක පැත්තකට එන්න ඇසුරු ස්වාමීන් සංඝයා වහන්සේට අසමගිය වෙලා නැහැ. ඒත් මේ තීන తీරන ගැමිණි ස්වාමීන් වහන්සේ මට දැක්ක එක දෙයක් තමයි සංඝයා වහන්සේලා වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් වශයෙන් තමයි මේ මේ සටනේදී සටන් වදින්නේ. ඒ කියන්නේ භූමිකා බොහොමයක්. ඉතින් මේක සවනවාස අපි ඔක්කොම සංඛ්‍යා වහන්සේලාගේ මේ ශක්තිය ඒකරාශි කරෙන්න ඕනේ කියලා දැවුණා සවනවාස. ඉතින් මම ලංකාවෙන් පිට වෙන්න ඉස්සලා ලංකාවේ සීලම් බික්තුන් වහන්සේලා සෑම නිකායෙම මුණ ගැසුණා. මහානායකවරු හැරෙන්න ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගෞතම ස්වාමීන් වහන්සේ මම අපි මේ මෙහෙට ආපු ගමන් විදේශින සියලුම රටවල භික්ෂුන් වහන්සේලා එකතුකට එක වයිබ ගෲප් එකක් හදුවා දැනට භික්ෂුන් වහන්සේලා 60ක් ආසන ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ ස්වාමීන් වහන්සේලා නැහැ ඒක ලංකාව වාසය කරන ඔක්කොම විදේශ රටවල වාසය කරන භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේගේ ටෙලිෆෝන් නම්බර එක මට හම්බුන්නේ නැහැ වයිබ නම්බර එකෙන් කට් කරගන්න ස්වාමීන් එකක් තමයි ඔබ වහන්සේගේ දැන් මට අද පසුදිනේ මට ඒක දෙන්න ස්වාමීන් වහන්සේ ඒකම ඔබ වහන්සේගේ විශේෂයෙන්ම අනුශාසනාව අපිට මඟ පෙන්වීම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවශ්‍යයි ඔබ වහන්සේගේ ඉතාම ඔබවහන්ස විශේෂද සංඝයා වහන්සේ නමක් හැටියට මම සැලකනවා මේ මට මගේ ජීවිතයේ මුණ ගැහිච්ච ස්වාමීන් වහන්සේ නිසා ඔබ වහන්සේගෙත් මේ කල්යන මිත්‍රාගෙත් ඒ සහයෝගය අපිට අවශ්‍ය සංස අනේක අප්‍රමාණ බාධාවල් දැන් මේ වෙනකොටත් පවතින ස්වාමීන් වහන්සේ සංඝ අපේ පංචමාතිස්ථාන පූජාව ගැනීම සානස මේක ඊට වැඩිය මම හිතන්නේ බලවත් ලෙස බාධා මතුවෙන ස්වාමීන් වහන්සේ ආරම්භයේදීම තාමත් මම නිහඬව යන්නේ තාම එඩි දැක්වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සංඝ සාමග්‍රී යටතේ ස්වාමීන් වහන්සේ මම Facebook එකේ මේ වෙනකොටත් විශාල ප්‍රචාරයක් කෙන ගැන යනවා. මොකද ඒ සංඝ සාමග්‍රී කියන ගෲප් එකක්වත් මුකුත් නෙමෙයි තමයි හැදුවේ සියලුම නම් වල නියෝජනය කරන. ඒ කියන්නේ දැනට ඉන්න අපිට අපිට දැන් තියෙන විභජ්‍යවාදී කණ්ඩායම එක්කම ඔය කල කලණ මිතුරෝ කණ්ඩායම සානත එක්කම අපිට අනිත් ධර්මකතිකයන් වහන්සේලා ස්වාමීන් වහන්සේගේ කණ්ඩායම වගේ ඔක්කොම ටික එකතු කරලා එක කණ්ඩායමක් යටතේ ස්වාමීන් වහන්සේ මේ මේකට මේකට පිළිමක් සොයා ගන්න තමයි ස්වාමීන් මම මේ හදන්නේ එක්කම ස්වාමීන් නීතිඥ වශයෙන් මම එකතු වුණා ලංකාවේ ව්‍යවස්ථා පිළිබඳ විශේෂක් නීතිඥ මහත්වරු එකතු වුණා ඒ ව්‍යවස්ථාගත කරන්නේ කොහොමද කියලා බලන්න ඒකම ධර්ම කතිකයන් වහන්සේලා සියල්ලක්ම මගේ කතා කරලා තියෙන ස්වාමීන් උන්වහන්සේලා වෙනම කණ්ඩායමක් හදන්න ඕන මොකද උන්වහන්සේලාට අපිට පුළුවන් එකපාරම පණිවිඩයක් ගෙනියන්න අපේ නායක හඳුමනේ ඒක විදේශයෙන් රටවල් උන්වහන්සේලාට පුළුවන් දැන් විශේෂයෙන්ම වරස්ම ලැබිය හාමුදුර දැන් ඉන්ටර්නෙට් වැඩම කරලා ඉන්නවා. දැන් ඒ නිසා එක පන්සලකවත් උන්වහන්සේව ගත්තේ නැහැ. උන්වහන්සේ දැන් ඒ ඒ වැඩසටහන් කරන්නේ පෞද්ගලික මට්ටමේ. මම හිතන්නේ පල්ලි වල ඔය වගේ ශාලාවල අරගෙන ස්වාමීනාංශ ඉතින් උන්ට ඒක නෙමෙයි ස්වාමීනාංශ මේක කරන්න අර අර සතුලගේ මුලට ගහන වගේ ස්වාමීනාංශ මේකේ විනය පැත්තෙන් සහ රජයේ සිවිල් නීතිය පැත්තෙන් ස්වාමීනාංශ මේක ඒක රාශි කරලා ස්වාමීනාංශ ඉදිරියේදී මේ වැටෙන ඔපරේෂන් කරන්න කරන්න ඕන සංස්කෘතිය මේකට මට විශේෂ මහන්සලා උපදේශ අවශ්‍ය විශේෂම සංඝ සාමග්‍රී ඉතලරෝට බිගීයක් වශයෙන් ස්වානාසනේ සංඝයා වහන්සේ එක ගොඩකට ගන්න සංස මම බිගීයක් වශයෙන් මොකද්ද ඔබට ඔබ කරන්න පුළුවන් කියලා අහන ප්‍රශ්නක් තියෙන්න පුළුවන් එකින දෙන කේමත් තව සංඝයා වහන්සේලා සංඝයා සම්බන්ධ කරන්න ගියන්න බෑ කියන මම කියන කතාවකට කිසිම ස්වානාස කෙනෙක් හිටියේ ඉතින් ස්වානාසනේ අවස්ථාවේදී මේකද මගේ ගුරු දේවයන් වහන්සේ කෙනෙක් වශයෙන් ස්වානාස වහන්සේ අපෙත් එක්ක සිටීම මහාම ගෞරවයෙන් සරු සමායන මේ ටිකවත් කියන්න වහන්සේ මේ දාගත්තේ වහන්සේව සම්බන්ධ කරන්නට හම්බුනේම නැති නිසා ආනන්ද හොඳයි මට පොඩි අවස්ථාවක් දෙන පසු දවසක සානන්ද මම සම්පූර්ණ විස්තර කරන්නම් ඔබ වහන්සේට මේ කල්‍යාණ මිත්‍රන්ට දැනගන්න කිව්ව සානන්ද මේකෙදි කොහොමද අපි ඉදිරි වැඩ කටයුතු සානන්ද මේ සමග එකතු වෙලා කරන්න කියලා සානන්ද හොඳයි ඔබ වහන්සේට පාද නමස්කාර කරන සානන්ද මේ කරනව අප්‍රමාණ සේවයට අපේ නියම වහන්සේ අද විතරක් නෙමෙයි හැමදාම මධ්‍යම රාත්‍රියේ දක්වා පව වෙනකන් අපිට ධර්ම දේශනා කරා ඒවද ධර්ම අපි නැවත නැවතත් අහන ස්ථානස අපි අන්තර්ජාලය පුරාම දිනපතාම ප්‍රචාරය කරන ස්ථානස මම හිතන වහන්සේගේ ධර්මදේශනා කොටස් වශයෙන් කෑලි කෑලි වලට කඩලා ඒ පුංචි පුංචි කෑලි පවස්වන අන්තර්ජාලය ඉතාම මම හිතන්නේ මේ අවස්ථාවේදී මේවට පිළිතුරු වශයෙන් සපේන කණ්ඩායම් හැදිලා තියෙන මම දැක්ක විශේෂයෙන්ම මම දැක්ක ඔබ වහන්සේගේ කරපු ධර්මදේශනා ඉතාම ලස්සනයි ඔජන් කියලා විශේෂ ත්‍රිලක්ෂණයේ විකෘති කරපු තැන් වලට වහන්සේ කරපු දේශනාවන් කොටස් කරගෙන ඒවා යනවා සානසේ හරි ජනප්‍රිය මමත් නැවත නැවත අහනවා මටත් අවබෝධ වෙන සානසේ ඉතින් වහන්සේ කරපේ අති උත්තම සේවය සානසේ වහන්සේගේ පාද නමස්කාර කරලා සියලුම කල්යාණ මිත්‍රයන් විසින් සානස ගෞරව ගිතා සිටිනවා අපි මේ වගේ තුන්වෙනි සතියවත් මාසික සැරයක්වත් අපි වෙනුවෙන් එන්න සානසේ එතකොට මේ මේකට කරන්න එකම දේ තමයි අපි ධර්මයේ මතු කිරීම කියලා තමයි මම හිතන්නේ සානස් මේ අපි ඉතින් කොහොමද කටන් කරන්න යන්නේ ඒකවත් එකට කියාගන්න යන්නේ සානස් බොහොම නියඬව අවශ්‍ය කරන කටයුතු කරන සානස් හොඳයි සානස් වහන්සේට සමා වෙන්න මට මෙච්චර කාලය ගත්ත සානස් අවසරයක් දෙනවා සානස් නයි මහත්තයා තෙරුවන් සරණයි මේ අපේ පින්වත් තුසිත රාජපක්ෂ මහත්තයා ඉතින් මේ ඒ අදහස ඉදිරිපත් කරා ඉතින් හැඟීම ඉතින් අපි අගය කරනවා පැවිදි ස්වාමින් වහන්සේලා වශයෙන්ුත් ගිහි පින්වතුන් හැටියටත් අපි ශාසනයේ ආරක්ෂා කරන්න ඕන ශාසනයෙන් අපි ප්‍රතිලාභයක් ලබා ගන්න ඕන අපේ ජීවිතයට අපිට ලැබුණේ අතීතයේ රැකපු නිසා අපි අනාගතයට ශාසනය ඉතුරු කරලා තියන්න ඕනේ. එහෙම නැත්නම් මැරිලා ගිහිල්ලා ආපහු උපදින්න ඕන. ඕක තමයි ඊළඟ ඔප්ෂන් එක. එහෙම වුණත් එක එක්මනින් අපිට සංසාරයෙන් එතර වෙන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා අපි නැවත වතාවක් හමු වෙමු. එහෙනම් ධර්මය ඇසූ සෑම දෙනාගේම හිත් නිවේවා ධර්ම අවබෝධය සිද්ධ වේවා අධර්මය යනු කුමක්ද ධර්මය යනු කුමක්ද කියලා තේරුම් ගන්නට ප්‍රඥාව පහළ වේවා අධර්මවාදියා කවුද ධර්මවාදියා කවුද කියලා තේරුම් ගන්නට සත්‍තාතහගත ධර්මයට අනුව හොඳට නුවණ පහළ වේවා ඒ වගේම තමයි ධර්මයේ විනය යනු කුමක්ද කියලා තේරුම් ගන්නට අවබෝධය නුවණ පහළ වේවා සිහිය නුවණ සති සමාධි ප්‍රඥා ගුණ ධර්ම වැඩේවා අකුසලෙන් තොර වේවා කුසලෙන් වැඩේවා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් වඩාගෙන පිරිසුදු රහතන් වහන්සේලා ලෞතර බුදුරජාන් වහන්සේගේ පස්වග මහන් වහන්සේලා සරියුත් මොගලන් ආනන්ද නන්ද රාවුල මහා කාශ්‍යපාදී ඒ මහරහතන් වහන්සේලාද ඒ පරපුරේ ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා නිවැරදිව ඍජුව පැහැදිලිව පිරිසිදුව අවබෝධ කරගත්තා වූ ඒ උතුම් වූ පරම ශාන්ත වූ නිර්වාණ ධාතු අවබෝධයට මේ උතුම් ධර්ම දේශනාවෙන් ලද පිනක් මේ ධර්ම දේශනාව හේතුපනිස්සේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අපේ දලුවත් මහත්තයාගේ තුසිත රාජපක්ෂ මහත්මයාගේ සමාජික කල්යාණ මිත්‍රයන් සෑම දෙනාගේමත් අපේ මේ මෙහෙයවීම කරව ජයන්ත රත්නායක මහත්මයාගේ සෑම දෙනාගේම ප්‍රශ්නසු මහත්මයා සෑම දෙනාගේම සියලු යහපත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම සෑම දිනාටම නිවන් අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං දානවන්තං පුණ්‍යක්කන්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පසිතුම් අත්තුම් වරං සාරිපුත්තා තේරාණං අත්තාපටිපාටියා සදා සීල දයාව සම්පූර්ණ සාදු සාදු සාදු සාදු